අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 115 වෙනි අපි වැඩ පිළිවෙල තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සිළුප දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා විඤ්ඤය චත්තාරි අරිය සත්‍යානි දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දසුත්තර සූත්‍රයේ හතරවෙනි කාණ්ඩේ අවබෝධ කර යුතු නැත්නම් විශිෂ්ට ඥාණයෙන් දත යුතු කාරණා හතර මොකක්ද කියලා අහලා ඒකට උත්තරේ වශයෙන් දෙන්නේ චතුරාරි සත්‍ය. ආරි සත්‍ය හතර තමයි කෙනෙක් විශිෂ්ට ඥාණයෙන් දත යුත්තේ. ඒ කියන්නේ ඒක පොතේ තියෙන කහලා නැත්නම් හිතට රටහිච්ච දේ නෙවෙයි භාවනා කරලා සාක්ෂාත් කරනකොට තමයි ඒ විශිෂ්ට ඥානය කියලා සඳහන් කරන්නේ. ඉන් මේ විතර ගොඩක් එක එක ඥාන මට්ටම් තියෙනවා. ඒ වෙන් තමයි අපි මේ තෙන්ට යනකම්ම උදව් උපකාර ගන්න. ඉතින් මේ කියලා පැමිණීම අභිඤ්ඤය ඥාණයෙන් නැත්තම් මුදුන්පත් වීම සිදු වෙන්නේ අභිඤ්ඤය ඥාණේ. ඉතින් ඒ නිසා අපි එතකන් ඊට පල්ලෙහා තියෙන ඥාන වලින් ටික ටික ටික ටික දියුණු කරනවා. ඒ දියුණු කිරීම තමා විශ්ීම කළ යුත්තක්. ඉතින් ඊට පස්සේ හතරක් වූ ආර්ය සත්‍ය හතර ආර්ය සත්‍ය මොනවාද කියලා අහලා දුක්ඛ ආර්ය සත්‍යය, සමුදය ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නිරෝධ ගාමිනී ප්‍රතිපදා සත්‍ය කියලා එක කවුරුත් දන්න දෙයක්. නමුත් එතන ඒ දන්න ප්‍රමාණය අපි භාවනා කරන්න කරන්න ඉහළ ඉහළ මට්ටමකින් දරගන්න. ඉතින් අපි ඊයේ පුරාවේ මේ දුක්ඛ සමුදයං කියන දුකේ හටගන්ම කියන මේ ආර්ය සත්‍ය පිළිබඳව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහයක් අරගෙන අපි මෙච්චර මහන්සිලා වැඩ කරගෙන යනවා මේ තණ්හාව කියන එක නැත්තම් දුකේ සමුදය හටගන්ම ගැන අවබෝධකරනද ඒක අපි හිතනවට වඩා කරන්න කරන්න ඒක පිළිබඳව ගොඩාක් මට්ටම් දැනු අවස්ථා අවදි ජවනිකා ආදී රාශියක්ති. ඉතින් ඒක ඒ වගේ සංකීර්ණ දෙයක් ඒ ගැන නොදන්න උත්සාහ නොකරපො <coughs> කල්පනා පිරිසුදු නැති කෙනාට කියන්න කියන්නේ ඒක තව තව අවුල් වෙනවා. නමුත් භාවනා කරන කෙනාට ඒකට ඥානෙ තියෙන කෙනාට සොතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් ඒකේ ඥාන ප්‍රස්ථාරයේ තේරෙන පටන් ගන්නවා. නැත්නම් ඥාන විභාගයේ තේරෙන පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා මේක මේ කෙනෙකුට පුද්ගලික එකක් නෙවෙයි. ඒක චිත්ත නියාමයක් වැඩ කරනවා. එහෙම නැත්නම් ධර්ම නියාමයක් වැඩ කරනවා. ඒ තමයි කියන මේ තණ්හාව කියලා අපි දල වශයෙන් සඳහන් කරන තණ්හාව ක්‍රියාත්මක වෙන තල මට්ටම් පහක් වෙන විදිහට කියනනම් වැරදෙන්න පුළුවන් මට්ටම් පහක් වැරදීම හරහාම එක එක එක එක අතුරුණු ගෙඩියක පොත් අයින් කරනවා වගේ එක එක අයින් කළ යුතු මට්ටම් පහක් බැඳීම් පහක් මාර්ගයෙන් විනිබත් චිත්ත චේතසෝ විනිබන්ද බන්ධන පහක් විදිහට මේකේ සාරිපුත්‍ර සංසප් පෙන්වනවා ඒකෙන් පළවෙනිම දේ තමයි අපි මේ දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්න ඕනේ. නැත්තම් මේ සංසාරේ තියෙන දුක, ඒගොල්ලෝ මේකට සමුදය වෙන තෘෂ්ණාව තේරුම් ගන්න ඕනේ කියලා වැටහුණාට ඒ කෙනාට මේ කාමයේ තියෙන ආසාව නැත්නම් ඉඳුරම් පිනවීමේ ආසාව කියලා මේකට කියන්නේ. නැත්නම් ගේහසිත ප්‍රේමය කියලා කියනවා. මේ ඉදිනදා ජීවිතේ අපි තියෙන මේ තෘෂ්ණාව නිසා ඒ කෙනාට ඒ යම් තාක් දුරට මේ එදිනදා ජීවිතයේ බැඳීම් පිළිබඳ අවබෝධයක් නැත්නම් අවිගත රාගෝ යගේ තාම බණ භාවනා කෙරුවට මොකද දුක අවබෝධ කරගන්න උත්සාහ කෙරුවට මොකද තෘෂ්ණාව අවබෝධ කරගන්න උත්සාහ කරන උනත මේ රූප බැලීමේ ආසාව රාගේ සද්දහීමේ රාගය ගන්ධ රස පහස පිළිබඳව යම් ප්‍රමාණයකට යායක කමක් නැහැ කියලා ඊට වැඩිය නම් හොඳයි නමුත් තාම මේ ඉඳුරම් පිනවීමේ ආසාව තියෙනවා ඒ රාගේ තියෙනවා ඒත් හැබැයි යම් ප්‍රමාණයකට උත්සාහයකුත් කරනවා ඒ වගේම අවිගත ඡන්தோ ඒ කැමැත්ත රූප වැලීමේ කැමැත්ත මේ මේ රූප නම් ඕනේ හැබැයි මේ මේ රූප නම් ඕනයි කියලා තාමත් තියෙනවා ඒකේ රොස්ස ඉතුරු වෙලා ඊගාවට ඒ ඒක පිළිබඳ ඡන්දේ තියෙනවා. ඒ වගේම ප්‍රේමයක් තියෙනවා. මේ ටික මට ඕන. මේ ටික නම් නැතුණාට කමක් නැහැ කියලා කාමය එමන්තර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මේ අරමුණු વિશેයි ප්‍රේමේ තාම ගෙවිලා ඉවර නැහැ. තාම ටිකක් තියෙනවා. පිපාසයක් තියෙනවා නිකන් තිබහක් වගේ. තම මට මේ මේ දේවල් ටික ඉවර කරගන්න තව බැරි වුණා. අඩුපාඩුවක් තියෙනවා. පරිලාහයක් තියෙනවා. ඒක හිතට නිතරම වද දෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා නැත්නම් හවල් දවසේ වෙන්න ඉස්සෙල්ලා මේ ටික මම කරලා දෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ තණ්හාව යම් ප්‍රමාණයක් හක්යහංගගත්තු පොල් කෑල්ලක් වගේ තියාගෙන යබන භාවනා කරනවා. තාමත් අනික් සම්පූර්ණ රාගේ බැඳිච්ච කෙනා වගේ නෙවෙයි. යම් ප්‍රමාණයකට බැඳීම් සහිතව ප්‍රේම සහිතව ඡන්ද සහිතව රාග සහිතව බණ භාවනා කරනවා. එතකොට ඒකෙනත් යම් ප්‍රමාණයකට තපසක් එහෙම නැත්නම් තැවීමක් කරනවා. අනිත් තමන්ම බැලුවොත් ඊට වැඩිය අද යම් ප්‍රමාණයක තපසක් යම් ප්‍රමාණයක තැවීමක් කරනවා. ඒ කෙරුවට තමන්ගෙම හිතේ දාන්නව පැත්තක මේ රාගේ දුරු කරනවා කිව්වට මේ මේ දේවල් වලට නම් දුරු නොවුනට කමන්නේ ඒක ඉතුරු කරන්න ඕනේ. ඒක තියෙන්න ඕනේ කියලා තපස රැක්කට මෙච්චර ප්‍රමාණයකට නම් තපස් රකින්න මේ පැත්ත තියෙනවා. එහෙම නැත්නම් යෝගයයි භෝගයයි දෙකම තියෙනවා. කාම එක පැත්තකට යෝග වෙනවා, භෝග වෙනවා, භෝගී සම්පatti තියෙනවා. අනිත් පැත්තට භව භාවනාවට යෝගී වෙනවා. ඉතින් මෙයා දෙකට දෙතාව. රැට දවල් මිගිල් රැ දානියෙල් දෙල්ලමක් යන්නේ. මේ මේ කාම ටික තිබුණාට කමක් නැහැ කියලා හිතනවා. මේ මේ කාම නැති කරන්න හදනවා. ඉතින් එතකොට යාගේ යෝගී ජීවිතයට අර බොහෝගී කොටස කැලලක් වෙනවා. ඒ වගේම සාතච්ඡාය කියලා කියන විදිහට නිතිපතා වැඩක් කරන්න බෑ. අර එක එක ආශාවල් නිසා, බැඳීම් නිසා, සම්බන්ධතා නිසා ඒ භාවනා කර්මාන්තය පාවදීලා මේ කාමයට සම්බන්ධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම વિશે යෙදි ගත කරන නිසා යාට හිතට හෝ වෙන කෙනෙකුට වග වෙන්න බෑ. මම ඔය මොනවා වුණත් මගේ මේ සක්මන් ටික මම දවසේ කර ගන්නවා මම මේ පරියන්ක භාවනා ටික කර ගන්නවා එදින්දා සතිය කර ගන්නවා කියලා නිට්ටය කාලසටහන බැඳෙන්න බෑ බැඳෙන්න බැරි හේතුව අර කියන අවිගත රාගෝ අවිගත චන්දෝ අවිගත ප්‍රේමෝ අවිගත පරිලාහෝ පිපාසෝ තන්නෝ. මේක හැබැයි බණ නාහපු කෙනාට වැඩිය බණ අහපු කෙනාට හොඳට තේරෙන්න පටන් ගන්නවා. නැත්තම් හිතන්නේ මේවා යුතුයකන්නේ. ඒ දරුවන් කෙරේ මාය ප්‍රේමයක් රාගයක් තියෙන්න එපාය. අම්මා තාත්තා කෙරේ තියෙන්න එපාය. වස්තුව කෙරේ තියෙන්න එපාය කියලා යුතුයකම් වශයෙන් තීරුම් කරගන්නවා. හැබැයි මේ සාරිපුත්තු සාංශය ලස්සන ඇඳලා පෙන්නනවා. මේක දෙකට දෙතාවර වැඩක්. උගුරට බේත් බොන්න හදන වැඩක්. යම් යම් දේවල් වලට රාගේ තාම තියෙනවා. ඒ නිසා යාට තපසක් සම්පූර්ණ අනුയോഗයක් කියතිලා භාවනා කරන්න පුළුවන් ගතියක් නැහැ. නිතිපත භාවනා කරන්න විදියක් නැහැ. පධානාය කියන විදිහට ප්‍රධාන වීර්ය කරන්න බෑ. තන්නේ කර දත අල්ලලා වැඩ කරන්න බෑ. මොකද සමහර දේවල් වලට තණ්හා ಜಾති තියෙනවා. අන්න ඒකේනා ඒ උගුරටෝරා බෙහෙත් බෙහෙත් බොණ්ඩ හදන ගතිය අර ප්‍රහාණය නොකරපු තණ්හාව ප්‍රේමය පරිලාය පිපාසාව නිසා ඒ කෙනාගේ තියෙන මේ හිතේ බැඳීම පිටේ වනේ තියෙන මීම වගේ. පිටේ වනේ තියෙන මීම පඳුරට රින් ගන්න බයයි. ඒක නිසා එයා සම්පූර්ණ අප කැප වෙලා බණක් භාවනාවක් සීලයක් සමාධියක් ප්‍රඥාවට යන්නේ යනවා ගියාට මොකද ඉස්සරහට වැඩිය පසට. ඒක ඉතින් අපිට තමන්ගේම ජීවිතයේ ඉසි ඉස්සලා මේ වගේ වැඩවලට ඉදෙන වෙලාවක තිබෙන්නේ මේක අසංවිධිත ස්වරූපයේ පෙළ ගහ ගන්න බැරි ස්වරූපේ පේනවා මේ තියෙන පළවෙනි හිතේ බැඳීම නිසා නැත්නම් කෙලින්ම සුද්ධ වශයෙන්ම ඉදurang පිනවීම වෙතෙයි සමහරකට අතහරින්න පුළුවන් වුණාට සමහරක් කොටසක් තිබුණට කමක් නැහැ කියලා. ඉතින් අර ඉතුරු කරගන්න හදනකොට ඇහැට වැච්ච කුණ වාගේ ඇහැට නිතරම වද දෙනවා. ඒක ඒක වසංගන්න මොන විදිහින්වත් බෑ. ඉතින් ඒ නිසා ඒක නා දාන්නවා මම යම් ප්‍රමාණයකට දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න ඕනකම තියෙනවා. සමුදය සත්‍යත් අවබෝධ කරන්න තියෙනවා. හැබැයි මගේ හිතෙම පැත්තක ටිකක් කුණු ඉතුරු වෙලා තියෙනවා. යම් යම් දේවල් වලට රාගය, ප්‍රේමේ, තණ්හාව, ඡන්දේ, පීපාසේ, පරිලාහේ තියෙනවා. ඉතින් යාට එතකොට තේරුම් අරගන්න පුළුවන් මගේ ගමන මුළු හදින් යන ගමනක් නෙවෙයි දෙකට දෙතවර ගමනක් ඒ නිසායි මොකද මේ තමන්ගේ මැති කාමයට තියෙන බැඳීම නිසා ඒ කාමයට බැඳීම නැති කෙනා විතර නිත්‍ය කාලසටහනට වැඩ කරන්නත් බෑ. මේකට යෙදිලා ගත කරන්නත් බෑ. හිත දෙතෑවර වෙලා තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම කෙනෙක් පහු කළ යුතු කඩයිමක්. ඒ පහු කරනකොට Tamanට තේරෙනවා මුළු හදින් වැඩේ කරන්න ගියාම මේකේ පහසුවක් තියෙනවා. නමුත් කිසිම කෙනෙකුට පටන් ගන්නකොට තමන් ළඟ තියෙන සියලුම දේවල් මේ විදිහට කැප කරන්න බෑ. මොකද ඒවා ආසාවෙන් එකතු කරපු දේවල් නෙමෙයි. Tamangeema දේ. ඒ නිසා යම් ප්‍රමාණයකට දුරු කරන්න පුළුවන්. ඉතුරු වෙච්ච ප්‍රමාණයට සාපේක්ෂව දුක ඉතුරු වෙනවා. තණ්හා කරන ප්‍රදීයට සාපේක්ෂව පරිලාහය දුක ඉතුරු වෙනවා. ඉතින් මේ නිසා ශාසන ලෝකයේ අධ්‍යා බලනකොට බුද්ධ ශාසනයක් තිබුණත් සමහරු කරන්නේ මේ දවල් මිකිල් රෑ දානියල් තමයි. එහෙම නැත්නම් පඳුරට පිටේ වනේ තියෙන මීමා පඳුරට යන්න බයයි වගේ කෙරුවට මොකද මුළු අදින්නේ මේ කරන්නේ. මේක දොස් කියන්න පුළුවන් තත්වයක් වගේම දොස් කියන්න බැරි තත්වයක්. යම් ප්‍රමාණයකට මෙහා දුක්ඛ සත්‍ය පිළිබඳව දාන්නෝ සමුදයත් අවබෝධ කරගන්න සහ කරනමුත් අර කපා හෙලන්න බැරි බන්ධන රාශියක් නිසා ඉතාමත් අමාරුවකටපත් වෙනවා. මෙයාට සාමාන්‍ය කාම ලෝකේ ඉන්න එකනා වගේ නෙවෙයි දෙලොවක් මැද හිර වෙච්ච ගතියක් තියෙනවා. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ මිනිස්සයා ඒ ලෝකෙටත් නැහැ මේ ලෝකෙටත් නැහැ. සාමාන්‍ය කාම භෝගියා නම් අම්මා අප්පා දාලා කන්නේත් නැහැ කාමයේ යෙදෙනවා. සල්ලි වේදන් උනත් මොනවා කියලාද මේ මිනිස්සයා වගේ නෙමෙයි මෙයා. යම් ප්‍රමාණයකට කටිතද කරනවා. දත් මිටි කාගෙන. හැබැයි එක පැත්තක දෝරේ ගලනවා. ඉතින් මේකේනා කාම භෝගින් නියොත් බැනුම් ගන්න. යෝගාවචරයෙන් බැනුම් ගන්න. මොකද දෙතෑවරයි. බාගට තැම්බලා ඇට්ටකුණා වෙච්ච යෝගාවචරයෝ. මේකට ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ බෝධිලිම වාගේ කියලා. බෝධිලිම ගොදුරට පයින්නකොට මගක් දුර ගිහිල්ලා ඔළුව හොල්ලෝලා නැතර ආයෙ පිම්ම පැනලා ආයෙ ටිකක් ඕම හොල්ලෝලා ඉන්නවා. ඉතින් මේ යෝගාචරණ කියන්නේ කැමලියන් යෝගීස් නැත්නම් බෝධිලිම කියලා. පණින්නම් එක පයින්නවා පැනලා ටිකක් කියලා කියලා හතියරිනවා. හතියරලා ආයෙ ටිකක් ගිහිල්ලා ආයෙ පිම්මක් පයින්න. ඉතින් මේක බනින්න වටින්නේ සාසනේ හම්බෙච්ච වෙලාවෙත් එපර බබයි ඉන්නවා. නමුත් බණින් නොවටින්න වටි බණින් නොවටින්නේ මොකද යම් ප්‍රමාණයක උත්සාහයක් කරනවා. මේක යෝගාවචර අපි හිතමු එහෙම ගිහිල්ලා මේ කාමයේ ඊටු ටික දැනගන්න අදහසින් හෝ තමන් කරපු ප්‍රහාණය කරපු ප්‍රදේශයට සාපේක්ෂව හෝ උත්සාහයක් කළොත් අරණිගත වෙලා රොක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා නිශීදති පල්ලංකම් කියන එක පළඟ බඳ වාඩි වෙලා මම්මගේ කයට හිත දානවයි කියලා අර ඉතුරු වෙච්ච කාමයට සාපේක්ෂව කයේ හිත හිටින්නේ හිත එව්වට යනවා අතීතයට යනවා අනාගතයට යනවා අරය ගැන මෙයා ගැන ප්‍රහාණය කරපු කාමයට සාපේක්ෂව හිතේ කයේ හිටිනවා ඒ නිසා යාර වරින් වල කරන ප්‍රයත්නයට සාපේක්ෂව කයට හිත එළඹ සිටීම ටික ටික ටික ටික වැඩෙන්න පුළුවන් ඒක ගලකින් පට්ට අරිනවා වගේ වැඩක් ඒ තරම්ම කාමයට තියෙන කැඹිරිල්ල, ඒ තරම් මේ කාමයට කරන වගවීම නිසා කයේ හිත තියාගන්න බැරිකම එයා හිතන්නේ මේ බාහිර ප්‍රශ්න නිසා අරක මේක කියලා. නමුත් ඒක නෙමෙයි මෙතන සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ. එයාට මේ පහසුවෙන් කාමයේ ගෙවම් කරලා ලබන්න පුළුවන් විවේකය. කායි විවේකයේ ඉක්ම ලැබෙච්ච චිත්ත විවේකයට උදව් කරන මේ කය මෙච්චර පහසුවෙන් පවත්වන්න පුළුවන් ඉරියව පවත්වන්න බැරි ඉරියවේ සතිය පවත්වන්න බැරි එවන් නොකරන ලද කාපේට සාපේක්ෂව. එනිසා යා තීරුම් අරගන්න ඕනේ යම් ප්‍රමාණයක් හිතින් අතහැරලා තියෙනවා නම් කාමවස්තු රූප බලන තියෙන ආතාව, සද්ද අහන්න තියෙන ආතාව, ගඳ බලන තියෙන ආතාව, රස බලන තියෙන ආතාව, පහත ලබන තියෙන ආතාව තා ධර්මාසාව ඊට සාපේක්ෂව කයෙහි හිත තියාන පුළුවන්. ඉතින් එතකොට මේ කයේ හිත පවතින තාක් එහෙම නැත්නම් ඉරියව්වේ හිත පවතින තාක් ඒ පුදුලට කරදර කරන්නේ කාම තණ්හාව නෙවෙයි දැන් මේ තණ්හාවේ මට්ටම් තුනක් ਸਰවඥාන්සේගේ දේශනා කරන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා කාම තණ්හාව කියන්නේ මේකට එන්න දෙන්නෙත් නැහැ හිත නමන්න දෙන්නෙත් නැහැ සාසනයකට හැංගීමක්ම නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකම්ම කාමේ යම් කිසි කෙනෙක් එකෙන් යමක් ගෙවම් කරලා යමක් ප්‍රහාණය කරලා ඡන්දය අතහැරලා රාගය අතහැරලා ප්‍රයත්නයක් විදිහට ප්‍රතිපදාවක් විදිහට භාවනාවක් විදිහට කයට හිත කියන්නේ ගියොත් කයේ හිත තියෙන තාක්කල් යාට කාම සංඥාව නැහැ. ඒසොට යාට මේ කාය සංඥාව තියෙනවා. කාම සංඥා නෙවෙයි කය පිළිබඳ හැඟීමක් තියෙනවා. ඊට පස්සේ මේ කයේ හිත පවත්වා ගන්න යන්න කර භාවනා කරන වෙලාවේදී ඒකට වෙනවනේ එක එක බාධා ඇති වෙනවනේ මේ අර කයේ ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි වෙන බාධා ඒ හැම දෙයකටම යා දොස් කියනවා මම මෙච්චර දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදනවා මම මෙච්චර හැමදේ සත්‍ය අවබෝධ කරගන්න හදනවා ඒත් කයේ හිත තියාගන්න බැරි අරක නිසා මේක නිසා කියලා එයා දැඟලුවාට ඇත්තටම අතහරින අත නොහරින ලද කාම ආශාව තමයි මේකට කරදර කරන්නේ යම් වෙලාවක අර අතහරින් ලද කාමයට සාපේක්ෂව කායට හිත ගියා නම් එතකොට යාට තේරෙන්නේ වැටහෙන්නේ කයේ තියෙන රත්තරන් මිනිමුතු ප්ලැටිනම් රත් මෙව නෙවෙයි දාහ පරිලාහ තමයි. කයේ වෙහෙස වැටෙනවා. බින්දට වඩා හොඳට වැටෙනවා. මොකද දැන් බින්දට වඩා ටික වේලාවක් කයේ හිටිනවා. එතකොට මේ යෝගාවචරය අච්චර කාම ලෝකයක් අතහැරලා අතහැරීම සඳහා අඩියට ගත්ත මේ කය දිහා බලනකොට මේ කයේ තියෙන්නේ මේ මීමැති බොදියක් වගේ. මේක එහාට දඟලනවා මෙහාට දඟලනවා කිසි චාරයක් නැහැ. ඒක නිසා යෝගාවචරය අර දෙකට ලෝක දෙකක හිර වුණා වගේ කය පිළිබඳව විස්තර දැනගන්න දැනගන්න එතන අපේක්ෂා කරන්නේ භාවනා කරනකොට 100%ක්ම සැප. මේ කය සම්පූර්ණ මට සහයෝගය දක්වයි. මට ඕන වෙලාවක කයේ හිත තියාන්න පුළුවන්. මොකද මගේ කය මගේ හිතන. නමුත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් යෝගාවචරය හිතාගන්නේ මේ කාම සංඥාව අපි යම් ආකාරයකින් ප්‍රහාණය කරාට తాවකාලිකව ඊට යට තියෙන භව තණ්හාව අපිව පෙළනවා. තාවනවා. ඒක වැටෙන්නේ ඉඳුරම් පිනවීමට තියාසාව නැතිවීම නිසා නෙවෙයි ඉදරම් පිනවීම ආසාව අපි ප්‍රයත්නෙන් අයින් කෙරුවට මේ කයට හිත ගියාට අපි හිතන දේ නෙවෙයි කයේ තියෙන්නේ. කයේ තියෙන පුදුමාකාර වෙහෙස කරන ගතියක් උදේ ඉඳලා හැන්දෑනකයි. ඉතින් යෝගාවචරය හිතන්නේ මේ වෙහෙස මගේ කය නිසා විතරයි. එහෙම නැතුව මේ මේ කය කියලා කියන්නේ කන්දක් දුක්ඛන්දක්. පංච උපාදානක් කන්දා දුක්ඛ. ඒක හිතන්නේ මෙයා හිතන්නේ මේ කයේ මේ වෙලාවේ දුක වෙලා තියෙන්නේ අන්න අර අඩුපාඩු නිසා මේ අඩුපාඩු නිසායි කියලා. ඒක ඒක ගොඩාක් කතන්දර ගොතනවා. ඒක හොඳට පේනවා ඊයේත් අපි ටිකක් වෙලා ගත්තා. මේ භාවනා කරනකොට කයයට හිත ගිය කෙනාට යම් ප්‍රමාණයකට යම් වෙලාවකට తాවකාලික ගිය කෙනාට පේනවා එහෙන් රත් වෙනවා මෙහෙන් තීතල වෙනවා මෙහෙන් උඩ දානවා මෙහෙන් තද වෙනවා ඉතින් මෙයා හිතනවා මොකක් හරි කවුරු හරි හෝනියම් කරලා වෙන්නේ නැති ඇයි අද්දී මේ කවදාකවත් නැතු මේ කයේ තියෙන මේ හොල්ලම් හොල්මන් පේනවා ලබ්බේතෝ විලිවාන ඉතින් කවදාකවත් මේක ඇති හැටි කියන්නේ නැහැ එයා අහනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇයි මගේ කය රත් වෙන්නේ ඇයි මගේ කම තීතල වෙන්නේ ඇයි මගේ කම තද වෙන්නේ ඇයි මගේ කය සැහැල්ලු වෙන්නේ කියලා අර කය වැටෙන්න වැටෙන්න සාපේක්ෂව ඉඳින්න වැටෙන්න වැටෙන්න වැටෙන හැම කරුණක්ම ඇහැට කුණ වැටුණා වගේ ඒ කරන නිගමන ඉදිරිපත් කරන වார்த்தාව දිහා බලනකොට දැනගන්න පුළුවන් මේ යෝගාවචර කොච්චරක් කය පිළිබඳව නිච්ච සංඥාවක සුඛ සංඥාවක සුභ සංඥාවක ආත්ම සංඥාවක ඉන්නවද කියලා. ඒකට මොන හරි වෙච්ච ගමන් යාට විශේෂයෙන්ම ඕනේ ඇයි කියලා අහන්න. ඉතින් ඒක ඒ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. මේ කය කය මම කියාගෙන මගේ කියන මගේ ආත්මය කියන නොදන්නා තැනක පටන් සංසාරය අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක කොච්චර තදද කියනවනම් ඒ කයේ පුංචි වෙනසක් ඇති වුණත් යෝගාචර පුදුම විදිහට සැලෙන්න පටන් ගන්නවා, තැවෙන්න පටන් ගන්නවා, ශක කරන්න පටන් ගන්නවා, අනිශ්චිත භාවයක් ඇති කර ගන්නවා, අනතුරු තත්යකටපත් වෙනවා. මේ කාමයක් අතහැරලා විශාල කාමයක් ඉදරම් පිනේම අතහැරලා කයට ආපු නිසයි මට මේක වැටහෙන්නේ කියලා තීරුම් ගන්න තරම් කෙනෙක් කවුරක්වත් මේ ලෝකේ නැහැ. දැන් මේක වැටහෙන්නේ කයට සතිය ආපු නිසා. නමුත් යෝගාවචරය හිතන්නේ කයට සතිය ආවනම් මේක රෝසමල් යානාවක් වගේ තියෙන්න මේක මුනු මිනි මුතු රත්තරන් වලින් හැදිලා තියෙන්න ඕන. ප්ලැටිනම් වලින් හැදිලා තියෙන්න ඕන. නමුත් සර්වඥාන්සේ කියනවා උද්දම් පාදතල අදෝ කේසමත්තක තචපරියන්තම් පූරං නානප්පකාර අසුචිනෝ පච්චවෙක්කති කෙස්වලින් යට පාතලයෙන් උඩ හැම පිළිකේ උකර ඇත්තා වූ මේකේ අසුචි 32ක් තියෙනවා නානප්පකාර අසුචිනෝ පච්චවෙක්කති අසුචි කියන එක කියන්න ඕනේ නෑනේ කක්කා 32ම තියෙන කක්කා මොන එක බැලුවත් පැකිලෙනවා ගඳ ගහනවා අල්ලන්න කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මේක යෝගාවචරයට භාවනාවේ ප්‍රතිඵලයක් කියලා තේරුනොත් මම හිතන්නේ rahat වෙලා තියෙනවා. යෝගාතර තේරෙන මේක හරි පිළිකුලයි. ගන්දේනපි සංතානේනපි ගන්දෙන් සතහනෙන් වර්ණයෙන් පිහිටි තැනින් පිළිකුලයි. කෙස් ගත්තත් පිළිකුලයි. ලොම් ගත්තත් පිළිකුලයි. මොනේ කර බැලුවත් පිළිකුලයි. නමුත් මේක එකට පොදියර තියෙනකොට හිතාන හිටියේ මේක මගේ කය. මට ඕන ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක එහෙම තමයි වටපිට බල බල ඉන්නකොට. අසතියෙන් ඉන්නකොට. සතිය මේකට දාපු ගමන් මෙච්චර කාමයක් අතහැරලා සතියෙන් මේ ගෙට ගෙවදුනාට පස්සේ කයට ගියාට පස්සේ යෝගාචර හිතන්නේ මේක රත්තරන් මිනිමුතු tiei කියලා. සුවන්ත තවරලා රත්තරන් රත්තඳු සුදු අඳුන් වලින් tie මේකේ කක්ක විතරයි. මේ කක්කාව දකිනකොට යෝගාවචර හිතන්නේ මේ බලන චීන කණ්ණාඩියේ දෝෂයක් වෙන්න ඇති කියලා. මොකද ඒ තරම්ම මේක පිළිබඳව මනාප කයෙන් තියාගෙන හිටිය නිසා කයේ ප්‍රകൃතිය දකිනකොට ඒක භාවනා ප්‍රතිඵලයක් කියලා කිසිම කෙනෙකුට කවමදාකවත් ස්වම්භුව තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක පෙන්නන සරුවචන් වහන්සේට යුතුයකමක් තියෙනවා. හොඳට බලපන් බලනකොට පේනවා. ඒක ඉතින් සාමාන්‍ය ස්වරූපයෙන් බලන්නට නෙපේන්නේ. මේ පේන දේ කවවම කවදාකවත් Taman හිතන දේ නෙවෙයි. කිසිම කෙනෙකුට නෑ. කිසිම කෙනෙකුට ඒ කය දිහා බැලුවොත් Taman හිතන දේ නෙවෙයි පේන්නේ. මොකද ඒ තරම් අපේ කය පිළිබඳව අපිට තියෙන සම්පූර්ණ මනෝවිකාරයක්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට කවදාකවත් ඇහැට ඇහැ දකින්න බෑ. ඒ නිසා අපිට ඇස් දෙකක් තියෙන බව අපි දන්නේ කණ්ණාඩියෙන් බලලා විතරයි. කවමදාකවත් තමන්ගේ බලන්න බෑ. ඒ කියන්නේ තමන්ගේ මූණ කවදාකවත් තමන් දැකලා නැහැ. ඉතින් ඒක මේක පිටවන්ත මවාගත්ත රූපයක් තියෙයි. දැන් සතියෙන් ඉන්නකොට මූණ පේනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඇස් දෙක පේනවා කියන එක නෙවෙයි. නමුත් මේකේ ප්‍රകൃතිය පේනකොට යකෙක් තමයි දකින්නේ, පෙරේතෙක් තමයි දකින්නේ, පිසාචෙක් තමයි දකින්නේ. ඉතින් ඒක දකිනකොට බය නොවි ඉන්න ඒ ගැන සැක නොකර ඉන්න ඒක නැතුව අනිශ්චිත භාගයක් ඇති නොකර ඉන්නවා කියන එක මායාවේ දැලේ කිසිම තැනක ඇහිදලක් නැහැ ඕනම කෙනෙක් කය ගැන දකිනකොට ඒක ප්‍රශ්නයක් කරගන්න සැකයක් කරගන්න අනුතුරුදායක දෙයක් කරගන්න බයක් ඇති කරගන්න ඉතින් මේ නිසා මේ කෙනාට කය පිළිබඳ දකින්න දැක්ම නතරකරනද ලස්සනට සතිය පිහිටියට පස්සේ තමා විහිම්ම කයර තියෙන ආශාව නිසා මේ චේතෝ විනිබන්දේ නිසා අර කය ගැන පේන හැම වෙලාවෙම හිතනමයි බාහන වැරදිලා වෙන්නදී. එහෙම නැත්නම් මේ බයක් ඇති වෙනවා. එහෙම නැත්නම් චකිතයක් ඇති වෙනවා. ඉතින් හිමීට ඒක පැත්තක දාලා වෙන දෙයකට යනවා. ඒ වගේන ලිය වෙනකොට ඒ යෝගාවචරයට මේ කය ගැන වැටහෙන්න පටන් ගන්නතර පස්සේ එයා ඒ මේ කය පිළිබඳව තියෙන මේ විනිබන්දේ නිසා හිතේ බැඳීම නිසා ඒකේ මඟ හරින හැටි දකිනකොට හරීම සුන්දරාත්මකෝ ලියනවා මම හොඳට කය පේනකොට එයා අද්දි කැරලා බය වෙලා ගත කළා දාලා සලුව ගහලා නැගිටලා යනවා ආගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයාට සතිය පිටවල තියෙන්නේ සතියට පිට බාට ලකුණුත් පේනවා හැබැයි මෙයාට හැම ලකුණක්ම පේන්නේ අවමංගල්‍යයට පේන්නේ අරියාදුවට පේන්නේ ඉතින් ඒ නිසා ඒවා විස්තර කෙරුවොත් විස්තර කරන්නේ මේ බොහොම කනගාටුයි නිකන් හරියට මේ දෙහි කිඩියක් පැංගිරි පිටින් හපලා කන්න හදනවා වගේ. කවදාකවත් මේක බාර ගන්න කැමති නැහැ. ඉතින් එතන තියෙන මේ අභියෝගේ භාවනා නොකරන එක නෙවෙයි. යෝගාචරයේ තියෙන දෘෂ්ටි. මේ කය පිළිබඳව තියෙන මේ දික්ටි රාශිය අර කාමයේ අතහැරියට ඒ වෙනුවට කාමයේ අතහැරීම සඳහා අඩේට ගන්න මේ කයට හිත ගියොත් එතන නඩුවක් තමයි. අරියාදුවක් තමයි. ඉතින් ඒ නිසා සර්වචන් වහන්සේට සිද්ධ වෙනවා මේ යෝගාවචරයට කියන්න මේක භාවනාවේ දියුණුවක් මේක ප්‍රතිපදාවක් කියන. යෝගාවචරය දන්න තරමින් කියනවා මොන මේ කයි මොකක් හොඳ දෙයක් පේන්නේ නැහැ. පෙනුනොත් කම්මැලි කරන එකක් පෙන්නන. සැක උපදවන එකක් පෙන්නන. බය උපදවන එකක් පෙන්නන. ඉතින් මේවා තිබුණේ නැහැ නේ භාවනා කරන්න ඉස්සෙල්ලා. මේක මේ භාවනා කරන්න ගිහිල්ලා අපි ඉසිකක් වань. ඉතින් භාවනා නොකරන කට්ටියක් කියන උඹට පිස්සු. මොකටද භාවනා කරන්නේ? අපි වගේ රැට කාලා බුදියෙන් හිටපන්. ඒකට ප්‍රශ්න නැහැ නේ. ඉතින් මේ මනුස්සයාට පිස්සු ඇද්දලනවා කට්ටිය වට වෙලා ඉන්නවා. මොකද මෙයා කමටහන් සුද්ධ කරන්නේ පිස්සු පියහටොත් එක්ක. භාවනා දියුණු වෙච්ච කෙනෙක් එක්ක නෙවෙයි. ඉතින් මේ මිනිස්සු කොහොමඩක් අත්තර තමන් ඉන්න තැන ඇදලා ගන්නවා. ඒ නිසා එතෙන්දී අපතේවනේ අයින් කරලා කල්යාණ මිත්‍රත්වය හම්බුනොත් නිලුම උඩට ආවට පස්සේ ඉර පෑయ్య වගේ කිපෙයි. කිසිම දවසක ඒක මේ ලෝකේ හම්බ වෙන්නේ කවදාකවත් හම්බ වෙන්නේ නිකමට හිතනද මේ වගේ දෙයක් ඇමරිකාව වගේ කාමභෝගී රටකට ගිහිල්ලා කාට හරි කියලා දෙන්න පුළුවන් වෙයිද? ඔබට සතිය පිහිටීම සඳහා කය පාවිච්චි කරන්න පුළුවන්. සතිය පිහිටියාට පස්සේ වැටහෙන දේ අනිත්‍යයි දුකයි අනාත්මයි අනේ ඒක බලන්න භාවනා කරපන් කිව්ව ගහයි. උදේ තරම් නিত্য සුඛ සුභ ආර්ථිකයක ජීවත් වෙන්නේ. දෙමාපියොත් එතන, ගුරුවරුත් එතන, ළමයිනුත් එතන මුළු පරිසරෙම තියෙන එතන. ඉතින් මේ මනුස්සයාට කරන්න වෙන සටන. යෝගාවචරයට කරන්න වෙන්නේ තපස. මේ යෝගය, මේ නිචිපතා භාවනා කිරීම, මේ ප්‍රධාන වීරිය කියන එක ඒක උද්දණ්ඩක් මිරිකලාරිය වගේ යෝගාවචරය හේ බාහන්න ගන්න. හිතන්න කවදා හරි බුද්ධෝත්පාද කාලේ කාට හරි එක් කරගන්න පුළුවන් වේවි කියලා කොහොමඩක්වත් බෑ. බුද්ධෝත්පාද කාලයක ඉඳලා වුණත් අපිට මේ ඇමරිකාව වගේ එහෙම නැත්නම් මේ බටහිර කියන කාමභෝගී රටවල් වල තියෙන අනන්ත අන්ත දුක් දැක දැකවත් අපිට මේ කයට හිත ගිය වෙලාවේ ඒක ප්‍රතිපදාවක් කියලා ඒ දුක් කඩවීමක් කියලා කියන්න බෑ. ඒ නිසා චූල ශුන්්‍යත සූත්‍රයේදී සරුවචාන්සේ සඳහන් කරනවා යම් වෙලාවක ආනන්ද හඳුනට මතක් කරන්නේ. ආනන්ද දැන් අපි ඉන්නේ මේ පූර්වරාමෙනි, කැලේනි, අරණ්‍යේනි. යම් වෙලාවක මගේ හිත අනී අරණියට ආපේ කොහොඳයි මේක ලොකු සැපක්. ඒ නිසා මම මේ අරණී වාසයේ අබිරමණය කරන්න ඕනේ. ගෘහ වාසයේ ගෙදර දොර අඹදරුවෝ හරක බාන රත්තරන් මිනිමුතු අමතක කරන්න ඕනේ කියලා අරණ්‍ය වාසයේ හිත ගියා නම් ඒ කියන්නේ ගෙදර දොර අඹදරුවන් අමතකයි. අරණ්‍ය වාසයේ දැන් ඉතින් හැබැයි මහාන නැත්නම් බෑ කියන ආනන්ද මේ අරණ්‍ය වාසයේ සැප නිසා නෙවෙයි අබිරමණය කරන්නේ අරණ්‍ය වාසයේ දුකයි. නමුත් අබිරමණය කරේ නැත්නම් හිත යන්නේ කාම ලෝකෙට, gedara dorata, haraka banata, අතරම් මිනිමුතු වලට. ඒ නිසා මේ අරණ්‍ය පිළිබඳව දුකක් උනත්, වෙහෙසක් උනත්, පරිලාහයක් උනත් ඒක ආගේ කරන්න ඕනේ ඥාණයෙන් මේක නොවනනම් මුළු ලෝකයක් ග්‍රාම සංඥාවෙන් තියෙන දුක් එනවා. දැන් මේ අරන්නේ ඉන්න එක්කනට මේ අරන්නේ කරදර නිසා වෙලාවක හිතුනොත් මම මගේ කයට හිත අඩු කර ගන්න ඕන. ඇතුළට ගන්න ඕන කියලා. ඊට පස්සේ මේ කයට හිත ගියයි කියලා හිතන්න කියනවා සරුවචන් වහන්සේ. කයට හිත ගිය වෙලාවදී ආට සතුට වෙන්න පුළුවන් කයට හිත ගියයි කියලා කියන්නේ ගමෙන් එන කරදර දුක් කරදරත් හිතේ නැහැ. අරණෙන් එන කරදරත් නැහැ. දැන් මගේ හිත තියෙන්නේ කයේනේ. තියෙනව නම් දුකක් කයට සීමා වෙච්ච දුකක් විතරයි. ඒකත් මහණෙනි දුකක්මයි. හැබැයි ගමක් දුක් මේක නිසා ගෙවන් වෙනවා අරණ්‍යයක් දුක් මේකෙන් ගෙවන් වෙන නිසා මේ කයේ තියෙන දුකට සාදර වෙන්නේ කියලා. මොන යකාටද මේක තේරෙන්නේ? කාටවත් තේරෙන්නේ දැන් දුකක් තියෙනවා. ඒක මේ කය සීමා කරගත්ත දුක. ඒ නිසා ගාම දුකෙන් ඔබ ශූන්‍යයි. අරණ්‍ය දුකින් ඔබ ශූන්‍යයි වෙන විදිහට අපේ වචනේ කියනවා ග්‍රාම පිළිබඳව අසහනේ නැහැ ආතතිය නැහැ අරණ්‍ය පිළිබඳ ආසතිය ආතතිය ආතතිය නැහැ අසහනේ නැහැ හැබැයි කය පිළිබඳව වෙහෙස තියෙනවා හැබැයි ඒක සාදර වේයන් අගේ කරපන් ඒකේ ඉන්නා තාකල් ගමයි අරණ්‍ය පිළිබඳ අසහනේ නැහැ නමුත් මේ කයේ තියෙන මේ පුංචි නලියන කම්පන ගති නිසා මේ බුදුබණ තේරුම් ගන්න බැරි නිසා මෙයා කියනවා කයේ හිත තිබ්බහම හරිම වෙහෙසයි. කයේ සැප නැහැ කිය. නැත්නම් එයාට බුදුහාමුදුරුවෝ කියනවා ඔබන මෙහෙම හිතපන්. මොකද මේ කයට හිත ආවේ ප්‍රතිපදාව නිසායි කියලා හිතපන්. අහම්බයක් නෙවෙයි කියලා. කයට හිත ආපු නිසා කෙලස් අඩුයි කියලා හිතපන් කියලා තර්ක දෙකක් ඉදිරිපත් කරනවා. භාවනා කරුවට හරියන්නේ නැහැ. ඒක භාවනා කරලා කයට හිත ආවගම දිලුවක් මැද හිර වෙනවා. දරතයක් දැනෙනවා, දෙවිල්ලක් දැනෙනවා, තැවිල්ලක් දැනෙනවා, පරිලහයක් දැනෙනවා. නමුත් එයා දන්නවනම් මේ දැවිලි, තැවිලි, පරිලහ ඔක්කොම කය සීමා කරගත් එකක්. එහෙම නැත්නම් ගමක් අල්ලගෙන මම තැවෙනවා. අරණ්‍යයක් අල්ලන තැවෙනවා. දැන් පුළුවන් කයට විතරයි කියලා. මේ දේ කොහොම කියලා දෙනවද කියන එක. කොහොම හේතු ගන්නවද කියන එක මේ අවුරුදු 30 ගාණක් දඟලන මට තාම තේරෙන්නේ නැහැ. කයට හිත ගන්න ගන්නකොට දුකයි. නමුත් ඒක සැපයි. ඉතින් කීපංගෙන ඔබ වහන්සේ අපබ්‍රන්සත කතා කරන්නේ කයට හිත ගත්තා දුකයි කියන දැන් සැපයි කියන. දැන් ඉතින් කියනවානේ චූල ශුන්්‍යත සූත්‍රය බලපන් බුදුහාමරෝ පරිච්ඡේ ජීවර කරන ඇත්තටම මහණි කය දුකයි. ඒකයි පරිච්ඡේ ඒක දුකයි කියන්නේ එපා මානෙනි. මොකද ප්‍රතිපදාවෙන් ඇවිල්ලා ඉන්නේ ඔබ. ඔබ කෙලෙස් අඩු කරන නිසා මේකට ප්‍රීතිය කියපන්. මේකට ප්‍රමෝදේ කියපා. මේකට සති සම්පජාඤ්ඤය කියපා. මේකට පසද්ධිය කියපා. මේකට සුඛේ කියපා. මේ කයේ දැනෙන මේ නලියන කම්පන අරමතුලිත ගතිය එනකොට මේක ප්‍රමෝදයක් කරගන්නේ කියලා. ඉතින් මේ නිසා උද්දාගම් පොත් කියන අය බුදුහාමරණ පිස්සු කියලා හිතනවා. ඒ මේ කයට හිත අරගෙන කියලා ඉස්සල පරිච්ඡේදයේ අන්තිම වාක්‍යයේදී කයට හිත ගත්තට එතන දුකයි. අයේ මේකේ රත්තරන් මිනිමුතු නැහනේ. ඊගා පරිච්ඡේද පටන් ගන්න ඒ වුණාට මහණෙනි මේකට දුකයි කියන්න එපා ප්‍රමෝදයක් කියන්න ප්‍රීතියක් කියන්න සති සම්පජඤ්ඤය කියන්න පසදී කියන්න සුඛේ කියන්න. ඇයි මේ කයට හිත ආවේ ප්‍රයත්නේ ප්‍රතිපදාවේ මේක දුක අඩුයි. ඊට පස්සේ සරුවචනස කියනවා මේ කයේ ධාතු හතරක් තියෙන්නේ. මේ ධාතු හතර හැම වෙලාවෙම උඩපනින්නේ නැහැ. එකවරකට එකයි උඩපනින්නේ. ඒක උඩ පයින්නකොට අනිත් තුන තලාව බාගෙන තමයි ඉන්නේ. මේ මතුවෙච්ච ධාතුවට හිත දැම්මොත් කයක් පිළිබඳ දුකක් නෑ. කයෙන් හතරෙන් එකයි දුක් විතරයි දැනෙන්නේ. ඒ අදාළ මතුවෙච්ච ඉස්මතුවෙච්ච රූපෙට ධාතුවට ගුණේ දුක විතරයි තියෙන්නේ. ඉතින් අපි මෙතන අරගත්තොත් අපේ මේ භාවනා වැඩමුළුවේ අපි නිදර්ශනයට ගන්න අපි වායෝ පොට්ටබ්බ ධාතුවට කියන වායෝ රූපෙට හිත දැම්මොත් ආනාපානයේ හිත දන්නවනම් යනපනේ හිත හිටියානම් එයාට ගමක දුක් පිළිබඳව වේස නැහැ. ආතතිය නැහැ. අසහනෙ නැහැ. අරණ්‍ය පිළිබඳව දුක් අසහනත් නැහැ. කය පිළිබඳව දුක් අසහනත් නැහැ. කයෙන් තියෙන හතරම ධාතුන්ගෙන් එකයි දැන් දුක් දෙන්නේ. වායෝ ධාතු. වායෝ පොට්ටබ්බ ධාතු නැත්නම් රූපේ. ඊට පස්සේ ඒකෙක් භාවනා කරගෙන ඉනවා කියමු දැන් මෙයා හොඳටම දන්නවා පෙළ ගැහුණාට පස්සේ එකලස් වුණාට පස්සේ මගේ හිතේ තියෙන ඇති වෙන ආස්වාසි ඇති වෙන ප්‍රසවාසි. ඉතින් මෙයා හිතුවොත් මේ ආස්වාස ප්‍රසවාස දෙක සුන්දරව සුඛව සුබව මමය මාගේ මගේ ආත්මය කියලා. එහෙම එකක් නෑ ඒකේ. ආනපානි කියලා හරි වෙහසක් මේ පීරි ගෑවිල්ලක් වගේ එකක්. දැවිලි දැවිලි. නමුත් මේ දැවිලි දැවිලි ගමක් දැවිලි දැවිලි වලට අඩුයි. අරණ්‍යයක් දැවිලි දැවිලි වලට අඩුයි. කයක් දැවිලි තැවිලට අඩුයි දැන් තියෙනවනම් දැවිලි තැවිලි මේ රූපයට සම්බන්ධ නැත්නම් මේ ආස්වාස ප්‍රස්වාසයට සම්බන්ධ ටික විතරයි මේක තරුවචනන්සේ ඒ ඒ පරිච්ඡේදේ කියනවා ඒ නිසා මහණෙනි ඔබ යම්තා ආස්වාස රූපය ආස්වාස රූපේ දන්නා තාකල් ගමක් දුක් වලින් ශූන්‍යයි අරණ්‍යයක් දුක් වලින් ශූන්‍යයි කයක් දුක් වලින් ශූන්‍යයි හැබැයි රූපයේ වායෝ පොට්ටබ්බ රූපය අරමුණු කරගත්තා වූ දුක තියෙනවා මේ දුක කියලා කියන්නේ සාපේක්ෂව කන්දක් ගෙවම් කරලා පොඩ්ඩකට ගත්ත එක. හැබැයි මේකත් දලපයක්, දරතයක්, දෙවිල්ලක්, ඝර්ෂණයක්, වෙහසක්, පරිලාහයක්. මේකට පරිලාහය කියන්නේ පා. මේකට ප්‍රීතිය කියන්නේ ප්‍රමෝදය කියන්නේ කියලා ආයෙත් අර වාටියක් දානවා. ඉතින් ඒක හොඳට බලාගෙන ඉන්න පුළුවන් යෝගාවචරයක් කමටහන් සුද්ධ කරනකොට කොයි වෙලාවක හරි ඔන්න ගෙදරින් තුරින් ඇවිල්ලා නිස්සන්න වට ඇවිල්ලා ඔනිසන් වනේ දවසක් දෙයක් මේ දාන වැඩ පිළිවෙලට වැසිකිලි කැසිකිලි වලට කාටතරණ පුරුදු වෙලා යම් වෙලාවක කයට හිත ගත්තට පස්සේ ඒ යෝගාවචරය කය පිළිබඳ දකින්න දේවල් විස්තර කරන්න උත්සාහ කළොත් යෝගාවචරය හිතනවා මේක හොඳ දෙයක් දකින්න ඕනේ ඒගේ යෝගාචරය හැමදාම බලාපොරොත්තු සුන් කරගන්න මොකද කය දකින්න හොඳක් දකින්න බෑ. නමුත් මේ දකින්න දේ දකින්න හැටියෙන් හෙලි කරන්න බැරි මොකද මේ කය පිළිබඳව තියෙන චිත්ත විනිබන්දේ. මගේ කයට එහෙම වෙන්න බෑනේ. අනික් මිනිස්සුක කය නම් මැරනවා කුණු වෙනවා දේවල් කරනවා හොදි ගන්න මයකට වෙන්න බෑ. ඒ නිසා මයකට ඔච්චි ගමන් එයාට කමඨාන් සුද්ධ කරන්න වාර්තාව දෙනවා වෙනකොට නඩුවක් තමයි ඉතුරුනේ. ඊට පස්සේ අපි හිතමු කයේදී අහින්න වුණා ඊටත් වැඩිය සූර වෙලා ආස්වාද ප්‍රසවාසයට ගත්තයි කියලා. පුඩුවන්කට පහසු නිසා කියනව නෙවෙයි. අපහසුයි. නම ගන්න පුළුවන් වුණා කියලා. එතකොට මේ ආස්වාසිය පිළිබඳව Tamanට අත්දකින්න දේ, විඳින දේ, වැටහෙන දේ නොකිය ඉන්න කොච්චර උත්සාහ කරනවද කියලා බලන්න කමටාන් වාර්තාවේ. මට ආස්වාදස හොඳට පේනවායි කියලා ටක් ගාලා වෙන පැත්තකට වයින්. කියවෙන්නෙම නැහැ. ඒ මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආස්වාසිය ආස්වාදයක්. ආස්වාසිය කියන්නේ ආස්වාදයක් නෙවෙයි හැම වෙලාවෙම. පීරි ගෑම සුවාසයක්. මේක හෙලි කරගන්න පුළුවන් නම් කාට හරි කියන්නේ. මම හුස්ම ගන්නකොට මේ ඇදුම රෝගියෙක් වගේ හොස් හොස් ගන්නවා. ඉතින් ඔච්චර තමයි කියන්න තියෙන්නේ ඉතින්. ඒක කියන්න කොච්චර පැකිලි නොදක නෙවෙයි. මම එහෙම චෝදනා කරන්නේ දැක්කට යා බලාපොරොත්තු වෙන්නේ ආස්වාසය පේනකොට කහපාටක් පෙනේ. උඩට බැඳ විනිමකක් පෙනේ. අරක පෙනේ මේක පෙනේ කියලා තමයි ආස්වාසය බලන්නේ. මොකද මේ එක එකනා ඔලුව නරක් කරලා තියෙන කුරුවල් කරලා තියෙන්නේ. ඒක එක්කත් භාවනා කරපුවයි නෙමෙයි. භාවනා කරපෙන්නට දකින්න හම්බ වෙන්නේ මේක අපි එක පාට හරකෙක්ගේ බෙල්ල කැපුවා කියමු. එතකොට හරක හුස්ම ගන්නකොට උගුරෙන් එනවන හොස් හොස් ගාලා සද්දයක්. පණ යනකම් ආන්නෙම සුවාසයක් විතරයි මේකේ තියෙන්නේ. ඒක ඒක උනත් දැක්කේ ගමක් අසහන වලින් ශූන්‍ය වෙච්ච නිසායි. අරණ්‍යයක් අසහන වලින් ශූන්‍ය වෙච්ච නිසායි. කයක් අසහන වලින් ශූන්‍ය වෙච්ච නිසායි. ඊට පස්සේ දැන් රූපෙට හිත ගියා. මේ තියෙද්දි මේක මේ වෙහෙස කර වුණත් මේක දැවිලි දැවිලි සහිත වුණත් දැන් මම ගොඩාක් දුක් වලින් ශූන්‍ය කරගෙන දන් තියෙන දුක දැන් දන්නවා. ඒක ආස්වාසිත සීමා වෙනවා. ප්‍රසආසිත සීමා වෙලා කියලා මේ පුංචි කරගත්ත මේ පටු මාවත දිගේ භාවනා යෝගාවචර ඉදිරියට යන්න පුළුවන් නම් ඒක මේ ජීවිතයේ නෙවෙයි සංසාරයක ලබාගත්ත විශාල ජයග්‍රහණයක්. මම දැන් ඉන්නේ ආස්වාසිය ආස්වාසිය බව දාන්න. හැබැයි ඒකෙන් මට ඕන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මම හිතන ආස්වාදයක් මේකේ නැහැ. හැබැයි පේන දේ දාන්න. මේක හෙලි කරන්නේ නැත්තේ මේ රූපය පිළිබඳව තියෙන රාගය නිසා. මගේ රූපෙට එහෙම වෙන්න බෑ. මගේ රූපෙට ඔය විකට කොලප් කොලප්පම් වෙන්න බෑ. ඒක මෙහෙම වෙන්න ඕන කියලා ඇයි ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ අර යට තියෙන විනිබන්දයක් තියෙනවා රූපේ සම්බන්ධ කරගෙන. ඉතින් කාට හරි කියා ගන්න පුළුවන් වුණත් මට මෙහෙම රූපයක් නැත්නම් ආස්වාද ප්‍රසවාස රූපේ දිහා බලනකොට ඒක මුලින් මුලින් දිගට වැටෙනවා පස්සේ පස්සේ අඩුවෙන් වැටෙනවා ඊට පස්සේ සබ්බකාය පරිසංවේදී කියන විදිහට මේකේ මුලැමැදාග වැටෙනවායි කියලා වැටහෙන දේ වැටහෙන වශයෙන් කියන්න බැරි එකට අපි කියනවා මිච්ඡාදිට්ඨි අයෝනිසෝ මනසිකාරය ජෝනිසෝ මනසිකාරයක් නැහැ ඉතින් මේ කමඨහං සුද්ධ කරලා දෙනකොට ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි කර්මස්ථානාචාර්යවරගේ දෝෂයක්. එයා මෙයාට බහතෝරණ දරුවෙකුට වගේ කියලා දෙන්න ඕනේ. උඹට පේනවනම් ආනපානේ බලාපොරොත්තු වෙච්ච එක කියන්න එපා. පේන දේ පේන හැටියට කියන්න. ඒ කරලත් ඉවර වෙලා මේ පේන ආස්වාද ප්‍රසවාසයේ දරතය දැවිලි තැවිලි එහෙම නැත්නම් කියනවනම් ඒකේ තියෙන පරිලාහය එnde එnde වෙනස් වෙන හැටි දැක ගන්න නම් මේක දිහා කොච්චර විවෘත මනසකින් බලන්න ඕන. මේ පද දෙන ගතියක් තියෙන, පීරි ගෑවෙන ගතියක් තියෙන. නමුත් ඒක වුණත් මේ පිනිච්ච ආස්වාස ඊගාට පේන්නේ ඒක තව වෙනස් වෙනවා. ඊගාවට යනවා තව වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට මේ කෝලම, මේ ගොජේ, මේ සංතතිය වෙනස් වෙන හැටි දකින්න නම් මේක විසයෙහි අනිච්ච සංඥාවේ බලනවා කියන්නේ. එක හුස්මක් තව හුස්මකට සමාන නැහැ. අපි මෙහෙම කියමු ආස්වාද ප්‍රසවාසයට සමානයි. යෝගාචරයක දැක ගන්නා සුළුව බලන්නේ නැත්නම් එයා හිතනවානේ ආස්වාද ප්‍රසවාස දෙකම නිට්ටයයි සුඛයි සුබයි. ඔය කොයි වෙලාවක අනිත්‍යයි අසුබයි අනාත්මයි කියන පැත්තෙන් බැලුවොත් ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස යම් ප්‍රමාණයක් දැනගත්තා. ඊට පස්සේ ආස්වාසෙන් ආස්වාසයටත් වෙනස්කම් වර්ගයක් තියෙනවා. ආශ්වාසයේ මුලින් මැදට වෙනස්කම් තියෙනවා මැදින් අකට වෙනස්කම් තියෙනවා ආන්නේ විදිහට දක්නාසුලුව බැලුවොත් යාට පේන්න පටන් ගන්නවා ආශ්වාස ප්‍රශ්වාසයේ මේ විදිහට පේන ටික ඇති හැටිය යථාව දර්ශනය යථා භූත භාවය දික්කට බලන්ජොත් වැඩි වේලා බලන් ඉස්සලා මේ ආස්වාද ප්‍රසආසය විපරිණාමයකට ලක් වෙන බව විනාශ වීමකට ලක් වෙන බව මේ බලලා කියන්න තරම් දෙයක්වත් එන්නේ ඉස්සලා වෙනස් වෙනවා හුස්ම මෙහෙමයි කියලා ඒක වචනයට දාන්න ඉස්සලා නිදර්ශනයකට දාන්න ඉස්සලා රූපකයකට දාන්න ඉස්සලා ඒක වෙනස් වෙනවා. එතකොට යෝගාවචරයට හරි අපහසුතාවයටපත් වෙනවා. මේ හුස්මක් මේ තන් ඉක්මනට ගොරෝසු හුස්ම සිවුම් වෙනවා. සිවුම් හුස්ම අතිසූක්ෂම භාවයටපත් වෙනවා. සමහර වෙලාවට යෝගාවචර තියෙන දැන් හුස්ම හරහා බලාගෙන යනකොට අහුවෙන්න දෙයක් නැහැ. අල්ල ගන්න තරම් නැති වෙන තරම් හරියට මේ හාල් ටිකක් වතුරට දාලා මුට්ටියකට දාලා වතුරට දාලා පින්නන්න පුළුවන් මේ හාල් මේ වතුර මේ මුට්ටිය කියලා. දැන් ඔක ලිප උඩ තියලා පැහෙනකොට පැහෙනකොට දැන් හාල් වලට මොකද උනේ? වතුර වලට මොකද මේක කැඳ වෙලා යාර හයියට තිබුණු හාල්ලට දැන් අල්ලන්න බෑනේ. මේ වගේ අර හාල්ලට වගේ තිබුණු මේ ආශ්වාස ප්‍රශ්වාසය තපස නිසා ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානාය කියන මේක නිසා මේ පෙනිච්ච ආස්වාසයේම ආල්ලට වගේ තියුණු ආස්වාසයේම කැඳක් බාඩපත් වෙනවා මේ යෝගාවචරය මේකපත් වෙන හැටි දැක්කේ නැත්නම් යා හිතන්නේ මොකද්ද ඕ ඉන්ද්‍රජාලයක් වෙලා මේ හයියට තියුණු ආල්ලටේ දැන් නැහැ මේ වතුර කැඳ වෙලා මේ ටික බලන්නේ නැතුව නෙවෙයි පේන්නේ නැතුවත් නෙවෙයි නමුත් යෝගාවචරය මේක හිතන්නේ වැරද්දක් කියලා මොකද හාල් ටික දිගටම තියෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම තියෙන්න ඕනේ නම් ලිපට ගින්දර වැටෙන්නේ නැහැ. ලිපට ගින්දර වැටුණොත් තියෙන්නේ නැහැ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා සර්වඥාන්සේ එක කොපි කරලා සාරිපුත්‍ර සඳහන් කරන මේ රූපේ වෙනස් වෙනවට තියෙන අකමැත්ත නැත්නම් ඒකට තියෙන තෘෂ්ණාව නිසා අපි ඇති වෙන්න මුට්ටියට ගින්දර දාන්නේ තපස නැහැ. රත් කරන්නේ නැහැ. පදන් වීර්ය යොදන්නේ නැහැ. නිතිපතා කරන්නේත් නැහැ. එනකොටම හීන් දාඩි දානවා බය වෙනවා. මේ ලස්සන තිබුණු හුස්ම ටිකට මේ මොකද වුනේ? දැන් මම මොනවද කියලා කියන්නේ? මේක ඇත්තටම යෝගාචර පියවර හතරකින් දියුණු වෙලා ඉන්නේ. නමුත් යෝගාචරයට තියෙන මේ සැකය, යෝගාචරයට තියෙන මේ බය, යෝගාචරයේ මේ අනිශ්චිතතාවය තමයි කෙලස් කියලා කියන්නේ අන්න ඒකට. මේ තමයි කෙලස් වල හැටි. මේ අස්පනා අපිට පේන දේ අදහන්නේ සැක කරන. අස්පනා අපිට පේන දේට බය වෙනවා. මොකද්දෝ අපි හිතාන ඉඳලා තියෙන ආශාසය බලනකොට මේක පේන්න ඕනයි කියලා. එක එක නොකිය අතාරයි. ඉතින් මෙයාට කටට උත්තරේ දීලා බහ තෝරලා මේක හෙලි කරගත්තොත් මේ භාවනාව මොනවාක්වත් ආය කරන්න දෙයක් නැහැ. එතින් ගිහිල්ලා තියෙන්නේ. ඔක් කරන්න දෙන්න මේ විනිබද්ධේ නිසා. මේ විනිබන්ධේ නිසා රූපේ නිට්ටයයි කියලා හිතාන භාවනා කරන කෙනාට භාවනා වැඩෙන්න වැඩෙන්න බය ඇති වෙනවා. වක්කාර ගති පහළ වෙනවා. වමන ගති පහළ වෙනවා. තහලවන්න පටන් ගන්නවා. බැනෙන්න දඟලන්න පටන් ගන්නවා. ඉතින් භාවනා කරනකොට එහෙම නොවිච්ච කෙනෙක් නැත්නම් භාවනා ජීවිතයේදී සාර්ථකත්වය ආරෙම නොවිච්ච කෙනෙක් ඇත්තේ නැහැ. ඔය හය අවුරුද්දක් ඇතුළත සර්වඥයන් එතකොට නිවන් දැකලා තිබුණේ ඒ කරලා තියෙන වැඩ ටික බලනකොට දුෂ්කරක්‍රියා කරන වෙලාවේ මේ සාමාන්‍ය මිනිස්සුයෙකුට ශිෂ්ට සම්පන්න වචනෙන් කියාගන්න බැරි තරම් දේවල් බුදුරජාණන්සේ පරිශන කරලා තියෙනවා. අපි මේ බාහනකොට මොනවද මේ විදිහේ දුක්? බඩ පොත් අත ගන්නකොට පිටපැත්ත අත ගෑවෙන සයිස් එකට බඩ වේලිලා. ඉතින් අපිට මේ බඩට තියා මේ එක දවසකට බත් කනකොට ගල්ලට කැපුණොත් එන නඩුටි. බතේ ගල්. අයියෝක බත් හොඳට කරලා දෙන්න බැරිද? අපි යෝගාවචර නේද? අපි හිල් අරගෙන නේද ඉන්නේ? ඔක ඇවිල්ලා අපිට පූජා කරන්න බැරිද කියලා එන්න වලි. මොකද මෙයා හිතනවා මගේ රූපේ දැන් හරි උතුම් රූපයක්. මම මේ භාවනා කරන එකට මට සියලු සමනයට අතු නමන වගේ උදව් වෙන්න ඕනේ කියලා. අර තියෙන මේ අහිංසකකම නැති ගතිය එනත මේ කයට රූපෙට තියෙන තද විනිබන්දේ නිසා ඒකට හුලඟක් වැදුනත් මැස්සෙක් ඇහුවත් මොනවා වුණත් රණ්ඩු. මම නැවතත් කියන එක පුද්ගල දෝෂයක් නෙවෙයි. භාවනා දියුණු වෙන යෝගාවචරයට ආස්වාස ප්‍රසආසී විපරිණාම විකෘති විලෝපන ගොඩාක් සිද්ධ වෙනවා. ඒවට කියනවා සකහං සා ආකාරකේ. සතහන් වල වෙනස් වීමක් ඇති වෙනවා ආකාර වෙනස් වීමක් වෙනවා ඒකට තේරෙනවා යාට අන්තිමට මේ හුස්ම කියලා දෙයක් අල්ලගන්න බැරි තරම්. හාල් කැඳ වුණා වගේ මේක තේරුණාට පස්සේ දැන් හෙට වෙනකොට ඕක තව ටිකක් වැඩි වෙනවා පිළිසෙක ගමට ආංශුද්ධ කරන වාර්තා අහගෙන ඉන්න. එතකොට හුඟ දෙනෙක් කියන්න පටන් ගන්නවා මම වාඩි වුණා. මේටි ඔබට හිත දා ගන්න මට වෙන දතරම් කරදර වුණේ නැහැ. ඒකට මට ආස්වාස් ප්‍රස්වාස වැටුණා දෙක තුනක් බලනකොට ඒක නොපෙනී ගියා. ඒතර ඒ කියන්නේ මෙයා මේ මේක හුරු ගලක්. මේකට බහතෝ රගන තියෙන්නේ. එහෙම නැති වුණාට පස්සේ එයා මේ මං නිතර මේ කෙනෙක් හම්බෙච්චාම කතා කරලා හන මේ ආනාපානේ දක් කියලා දැනිලා රූපයක් සහිතව දැක දැක කරන භාවනාවද හොඳ නැත්නම් ඒ රූපේ සම්පූර්ණයෙන්ම ගෙවන් වෙලා ඒ සතිය තියෙනවා නිින්ද කියලා නැති බව දන්නවා ඒ සතියද හොඳ රූපේ තියෙන සතියද හොඳ කියලා ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේ අනවශ්‍ය ප්‍රශ්න අහලා නිකන් වෙහෙරටපත් කරන්න හදනවයි කියලා නෑ ඒකෙදි සමහරු ඒ ওই தත්ත්ව දක්වා දියුණු වෙච්ච සමහරු අරමුණ ගෙවන් වෙච්ච තැන වඩා උතුම් කියලා හිතනවා. තව සමහරු කියනවා ගෙවන් වුණාට පස්සේ නන්නත්තරයි අරමුණ පේන එක හොඳයි කියලා. ඉතින් මේ දෙකෙන් ඒ යෝගාවචරයේ රුචර්චකම කොහොමද තියෙන්නේ? ඒකේ පෞරුෂත්වය කොහොමද වැඩ කරන්නේ? කර්ම ශක්තිය කොහොමද වැඩ කරන්නේ කියලා යාගින් අහන්න ඕනේ. තමන් ඉදිරියෙන් තියාගත්තේ ආනාපාන හරි ගුරුසෝ අවස්ථාව දැක්කා සාමාන්‍ය අවස්ථාව දැක්කා. සිුම් අවස්ථාව දැක්කා. ඊට පස්සේ ගෙවිලම ගියා. ඊට පස්සේ ආයෙත් ආනපාන පේනවා ආයෙත් කිවිල. ආයෙත් පේනවා ආයෙත් කිවිල. දැන් මේ දෙක අරමුණක් සහිතව පවත්තන සතිය සහ අරමුණක් රහිතව පවත්තන සතිය. ආරම්මණේ පවතින සතිය අනාරම්මණේ පවත්තන සතිය. මේ දෙකෙන් කොයි එකද හොඳ? කොයි එකද Taman හිතන්නේ දක්ෂ සතිය? කාර්යක්ෂම සතිය කියලා රූප තණ්හාව තියෙන එකනා කියනවා ආනාපාන පේනකොට නම් මට යන්නේන පාර පේනවා. මට ඉස්සර පස්සර පේන නිසා ඒක හොඳයි කියලා. අරූප තණ්හාව තියෙන එකනා කියනවා නෑ නෑ ආනාපාන ගෙවිච්ච එක හොඳයි කියලා. ඒතර මේ කාම තණ්හාව නෙමෙයි මේ කතාන්නේ. භව තණ්හා විභව තණ්හා දෙක වැඩ කරන හැටි. හුඟ වෙලාවකට ධර්ම සාකච්ඡාවලදී ඒ වුණත් මේ කමඨාන් සුද්ධ කරනකොට අහනවා ස්වාමීන් වහන්සේ මේ කාම තණ්හා භව තණ්හා කියන එක විස්තර කරන්න කියලා. ඒක ඔය ඔය හිතන තරම් මේ පොතේ තියෙන වගේ විස්තර කරනට වඩා ගොඩාක් වෙනස්. භාවනා යෝගාවචරයට වැටෙන හැටි යම් වෙලාවක ගමත් තමතක කළා අරණ්‍යත් තමතක කළා කයත් තමතක කළා වායෝ පොට්ටබ්බ ධාතු අල්ලගත්තයි කියලා හිතුව නැත්නම් ආනාපාන ඉස්මතු කරගත්තයි කියලා. අපි නැත්නම් ආනාපාන මොන රුකුණ දාලා හිටියයි කියලා. ඒ යෝගාවචරය ඒකේ දක්ෂකම වශයෙන් ගුරුසු ආනාපාන දැකලා ඒකම නැවත නැවත මානසිකාර්ය කරලා පෙසියුම් වුණාට පස්සේ ඒත් නතර කරන්නේ නැතුව ඒක දිගේම ගිහිල්ලා දැනෙන නොදැනෙන මට්ටමට ගියාට පස්සේ මේක කලබගෑනියක් නෙවෙයි කලකොල ගතියක් නෙවෙයි මේ අරමුණේ පවත්තගෙන ගිය හතිය දැන් වරින් වර අරමුණක් නැතුව පවත්තන්න පුළුවන් කියන එක අමාරුයි සාමාන්‍ය යෝගාවචරයට ඒත්තු ගන්නලා දෙන්න. එයා හිතන්නේ අරමුණක් නැති වුණොත් සතිය කැඩෙනවා කියලා. නමුත් බැලුවොත් ඉන්නේ ඉරියව්ව එහෙම තියෙනවා. අන්නේමත අරමුණ එනකොට ආය අරමුණට යන්නත් පුළුවන්. ඒ නිසා තේරෙන්න පටන් ගන්නවා මේ අතරමැද අරමුණ නැති රූපාරම්මණයක් නැති අවස්ථාවක් මේක නැවත නැවතත් නිතර නිතරම අරමුණක් සහිත සතිය සහ නැති සතිය කියන දෙක අත්දකින්න යෝගාවචරයගින් අහන්න සාධාරණ ප්‍රශ්නක් තියෙනවා සරවුණක් ඇති සතියද හොඳ නැති සතියද හොඳ කියලා. ඒකෙදි මම නැවතත් කියනවා අරමුණ නැති එක ඇති එකට වැඩිය හොඳයි කියනවනම් එයාට අරූප රාගෙති රූපේ නැති කේ රාගෙති එයා රූපේ එනකොට බය වෙනවා ඊට පස්සේ අයියෝ මගේ සතිය කරනවා ආයෙත් ආනපනිය ආවයි කියලා. තව කෙනෙක් හිතනවා නෑ එයාට රූප රාගෙ තියෙනවා නම් එයා කියනවා අරමුණ පේන තාක්කල් පාර පේනවා වගේ දවල් එළිය යනවා වගේ. අරමුණ නැති වුණාට පස්සේ අසරණයි, අනාතයි, කලකොල වෙනවා. එහෙම නැත්නම් පාළු තනිකම් දැනෙනවා. මෙන්න මේ දෙක කාට කොයි වෙලාවේ කොහොම හිටියේද කියලා මොනම කෙනෙකුටවත් කල්ලාතෝ කියන්න බෑ. ඒ නිසා යෝගාවචරයම දැනගන්න ඕනේ නැත්නම් වார்த்தාවට ඇතුල් කරන්න ඕනේ. මම මේ අරමුණ ගෙවම් කරගෙන කරන යනකොට මට සද්ධාව, වීර්ය, තතිය, තමානි ප්‍රඥාව වැඩෙනවද කැඩෙනවද? එහෙම නැත්නම් මේ අරමුණ කිසිත් නැතුව හිටියක් මගේ සද්ධාව කැඩෙන්නේ වීර්ය කැඩෙන්නේ සතිය කැඩෙන්නේ සමාධිය කැඩෙන්නේ ප්‍රඥාව කැඩෙන්නේ කියලා කෙලින් කියන රහත් වෙලා තියෙනවා. ඒ තරම්ම අමාරුයි මේක උපයාගත්තට මේ උපයාගත්ත දේ අනුපිළිවෙලින් එනතන් සාපේක්ෂව හෙලි කරලා දෙනවා කියන එක බුදු කෙනෙක් පහළ වෙච්ච නැති ලෝකෙක හිතා ගන්නවත් බෑ. බුදු කෙනෙක් පහළ වෙලා තිබුණත් දස දහස් වතාවක් මේක කියලා දුන්නත් ඒ යෝගාවචරයට ඒක අල්ලන්න බැරි මොකද මේ රූපයේ පිළිබඳ තියෙනා වූ පුදුමාකාර කෑදරකමක් තියෙනවා. ඇති දේ හොඳයි නැති දේට වැඩිය something is better than nothing කියලා කියනවා. දන්නේ කා හොඳයි නොදන්නේ කාට කියලා කිසිම දවසක අපි අලුත් තත්වයකට යන්න කැමති නෑ. අර දන්න දේ එල්ලෙනවා. මේන මේක රූපේ විශේෂය තියෙන මේ කෑදරකම අසන්තුප්ත වෙච්චි අවිගත රාගෝ අවිගත ඡන්தோ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ කියලා දරුවචනසේ පහළ වෙන්නේ ඉස්සර වෙලා ඉන්දියාවේ තිබුණු தত্ত্ব මේකයි සමහරු ඒ රූප ආරම්මණය අල්ලාගෙන 1 2 3 4 කියන රූප ධ්‍යාන වඩ아가න එක ලොකු ඉසස් තත්වයක් කියලා බුදුහාමසරණත් උගන්ලා තිනවා පැවිදි මේ බුදු වෙන්නේ ඉස්සල්ලා. ඇත්තයි. එයා රූප ධ්‍යාන හොඳයි. ඊට පස්සේ කට්ටියක් එනවා රූප ධ්‍යාන වලට වැඩි හොඳයි අරූප ධ්‍යාන. ආ එතකොට මේ දෙකොල්ල අතර ආය දේශ සීමාරකල පහළ වෙනවා. අරමුණ පේන තාකල් හොඳයි කියන එක කරන රූප ධ්‍යාන බැඳෙනවා. අරමුණ නැතුවත් සතිය සමාධිය පවත්වන්න පුළුවන් කියන එක නා අරූප ධ්‍යාන බැඳෙනවා. ඉතින් මේ දෙකෙන් කොයි එකද හොඳ කියන එක සර්වචනාංශ එක එක එක එක කතුරුන් ගෙඩියක පොත්ත ගලවන්න වගේ පෙන්නලා කියනවා. මේ හැම එකේම මොකක් හරි රාගයක් තියෙනවා. හරියට ඉදරම් පිනවීමේ කාමාසාව වගේ රූපය පිළිබඳ තියෙන ආසාව කාමයේ අතහැරලා භාවනා කරලා එතෙන්ද අදාළ බණපදිය ඇහෙනකම් කාටවත් තේරෙන්නේ. අපි මේ රූපත් එක්ක පුදුමාකාර අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා. තව තමාරකට තියෙනවා අරූපයත් එක්ක ප්‍රේම සම්බන්ධයක්. ඒක හරි භයානකයි. හරි භයානකයි. ඒක ඒ බුරුම ස්වාමීන් වහන්සේලා නිදර්ශන සහිතව පෙන්වන අපිට තියෙන තොරතුරු අනුව ਸਰවචනාංශ මේ අවුරුදු 6ක් නැත්නම් ਸਰවචන තාඥානේ බලාපොරොත්තු ඉන්නා වූ මහබෝසතාණන්සේ අවුරුදු 6ක් දුෂ්කරක් ක්‍රියා කරනකොට ඒ ආලාර කාලා මුද්දකාරාම පුත්‍ර වගේ අය මේ අරූප ධානවල ඉහළ මට්ටමක හිටියා. වෙන කිසිම කෙනෙක් ඒ මට්ටමේ හිටියේ නැහැ. ඒ නිසා මේ 31 වශයෙන් ගෞතම සර්වචන් වහන්සේ නැත්නම් ගෞතම බෝසතාණන් වහන්සේ ගිහිල්ලා සුමානෙන් දෙකෙන් මේක පුරුදු කරා. ආලාර කාල ගහන ගියාට පස්සේ ආලාර කාලම කිව්වේ දැන් මේ හත් වෙනි ධ්‍යානෙ ඉන්නේ. නැත්නම් තුන්වෙනි අරූප ධ්‍යානෙ බොහොම ඉක්මනට මේ තරුණයා අලුතින්ම පන්තියට ඇවිල්ලා මේක දිනු කරා. ඊට පස්සේ කිව්වා අපේ මට සෙනඟ දිශි 50 පන්තියක් එන්නේ. ඔබතුමා දිශි 50 ගන්න මං දිශි 50 ගන්න මොකද ඔබතුමා තමයි මෙච්චර ඉක්මනට මේක අල්ලගත්ත හොඳම දිශියයි කියලා. මහබෝතන්වල් කිව්වා. එතන මොකද්දෝ තව කොස්සක් තියෙනවා. ඒෂා මම කිං සච්ච ගවේෂි කිං කුසල ගවේෂි යනවා මට මේ පන්ති නතර වෙන්න බෑ. ඔබතුමා මට උගන්වන්න බෑ හැබෑව. හැබැයි මේක නෙවෙයි නිෂ්ඨාව. ඊට පස්සේ ගියා උද්දකාරාම පුස්තකාලේ. එයා කිව්වා ඇත්ත ඇත්ත කතාව අටවෙනි ධ්‍යානයක් තිනුකලා නීව සංඥා නා සංඥායතන පුද්දකලා කිව්වා දැන් හරිනේ. දැන් ඔයාම ඇත්ත එක නතර වෙලා අපි දෙන්න මේ පන්ති දෙකට බෙදාන කරමු කියලා. ඒත් කිව්වා මෙතන කෝස්ට්‍රක් තියෙනවා. මොකද තේරෙනවා අර කාමාසාව වගේ භවආසාව විභවආසාව දෙක කාම තණ්හා වගේ භව තණ්හා විභව තණ්හා කියන එක මේ කාමේ ඉන්න මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. ඒක ධ්‍යාන භාවනා කරලා ඒව ක්‍රීඩා කරන කෙනාට තේරෙනවා රූප ලෝකයට ආශාව තියෙන එක භව තණ්හා පැත්තට වැටෙනවා. ඒ වගේම රූපයට වෛර කරන එක නැත්නම් හිතනට වෛර ප්‍රේම කරන එක අරූපයට වෛර ප්‍රේම කරන එක විභව තණ්හා වශයෙන් වැඩ කරනවා. මේ දෙකේම කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්ත එක තමයි වෙලා තියෙන්නේ. අර ගෑණි දුන්නට වෙන ගෑණියක් නැතුව ජීවත් වෙන්න බෑ. මෙව අතර තාරාතිරම් තිබුණට දික්කටම තණ්හාව තියෙනවා. ඉතින් කාටද පුළුවන් වෙන්නේ මෙච්චර මේ කාමයක් අමතක කරලා දක්ෂ වෙති යෝගාවචරයට? ඒ ඇවිල්ලා දැන් මේ අතරමඟදී හම්බෙච්ච රූපයක් එක්ක අනියම් ප්‍රේම සම්බන්ධකම් පවත්නවා. එහෙම නැත්නම් රූපේ ගිවන් කරලා ලැබෙන මේ අරූපෙට ප්‍රේම සම්බන්ධකම් පවත්නවා. ඒ දෙක සපේලා කියන්නේ නැතුව නැත්නම් ඒක තීරුම් ගන්න නැතුව ඒ කෙනාට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනම ප්‍රතික්ෂේප කරන්න බෑ. එයා දැනගන්න ඕනේ මම දැන් කාමයට බඳන්න නැති වුණාට. කාමයට එක්ක විනිබන්ධ නැති වුණාට භව තණ්හාව තියෙන්න ඉඩ තියෙනවා. මේ කාම තණ්හා, භව තණ්හාවට වඩා විභව තණ්හාව හරීම ෂටයි හරීම මායාකාරී හරීම වංචනිකයි ලෝකේ කොයි කිනාද ඒකට අහුවෙන්නේ නැත්තේ කියලා සරුවච්චන් වහන්සේ අර කාටවත් කියන්න බෑ. භාවනා කරන හැම කෙනාගේම කමඨහන් වார்த்தාවේ යට සර්පයා ඉන්නවා. මුදුවට ආගෙන ඉනකොට තේරෙනවා මෙයා මේ කාමයට බැඳිලාද මේ වார்த்தාව ලියලා තියෙන්නේ. භව රාගේ භව තෘෂ්ණාවට බැඳිලාද මේ වார்த்தාව ලියලා තියෙන්නේ විභව තෘෂ්ණාවටද කියලා එයාම කියනවනම් එයාටම තේරෙන්න ඉඩ තියෙනවා. මේ මේ විදිහට බණ අහලා බණ භාවනා කරනකොට මේ කරගෙන යන භාවනා පිළිබඳ සැක ඉන්නේ අනුචිර භාවයේ ඉන්නේ බය ඉන්නේ මට තියෙන කාම තණ්හාව නිසාද භව තණ්හාව නිසාද විභව තණ්හාව නිසාද කියලා කියන්න පුළුවන් නම් යා හුත් සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති කෙනෙක්. එහමයි හරි හිගයි මේ ලෝකේ. කාම තණ්හාව තියෙන එක ඒක ලොක් කරගෙන කෑ ගහන්න හදනවා. ඌ දන්නේ මේ ඉසේ කක්ක ධාන ඉස්ස ඉස්සිස් කියනවා වගේ තමයි. කාම තණ්හාවට කෑ ගහන මනුස්සය ඒක ලොක් කරගෙන නටන. අද තියෙන ලෝකේ තියෙන ඉච්චරයි. ඊට පස්සේ භව තණ්හාව අල්ලගත්ත එක නේද? කාම තණ්හා මිසු නරපණුව වගේ කාමෙම ඉන්නේ මම නන්නේ මම ඉන්නේ උසස් මට්ටම කියලා ඉන්නවා. එයත් ඒ වගේම තෘෂ්ණාවක තමයි ඉන්නේ. ඊට පස්සේ කාම තණ්හා භව තණ්හා ඉක්මවලා ගියා. විභව තණ්හාව ගත කරන්නේ නේද? ඔය දෙන්නම වගේ නෙවෙයි මම ඉහළ මට්ටම කියන එක ළමුත් එයා තාමත් තෘෂ්ණාවකයි. විභව තණ්හා කියන මේකට කියනවා භවේමයි. තාම ඉන්නේ භවේමයි. මෙන්න මේ විභව තණ්හාවක් ආවට පස්සේ ඒක අවබෝධ කරගන්නවා කියන එක තමයි සාමාන්‍යයෙන් ඔය බටහිර මානසික විද්‍යාවේදී උපදේශනය කියලා කියන්නේ. මොකද විභව තණ්හාව අපේ කරන බොහෝම ඉක්මනට සීදීනස ගන්න ඉඩ තියෙනවා. එනතන් තව කෙනෙක් මරන්න ඉඩ තියෙනවා. යාට පේන්නේ මේ හැප්පෙන දකින රූප සියල්ලම පිළිබඳ වෛරයක්. ඒ නිසා එක්ක ළඟ ඉන්න මිනිහා මරනවා නැත්නම් තමයි මැරෙන්න උත්සාහ කරන. ඒකට කියන ඩෙත් ඉන්ස්ටික් කියලා. ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඔක අල්ලගත්තා. නමුත් ඒක හරිම වංචනිකයි. ඒ වංචනික ස්වභාවය බලන්ඩ මේ විභව තණ්හාවේ තියෙන භයානක తত্ত্বය යේසුස් වහන්සේ මරලා දැම්මා. ඇමරිකන් ජාතික විසින් කෙනඩි මැරුවා. ඉන්දියන් ජාතිකයා විසින් ගාන්ධි මැරුවා. ලාංකිකයා විසින් බණ්ඩාරනායක මහත්තයා මැරුවා. මොකද මොන දෙයට ගියත් එක්ක එයා මැරෙනවා එක්ක එයා අනික් අය මරනවා හිට්ලර් වගේ. අන්තිම භයානකයි. හැබැයි මේ කෙලේශයක් වශයෙන් අතට අහු වෙන තරම්වත් නෑ මේ කැඳ වාගේ තියෙන්නේ. මේක ඇතුළේ තියෙන මේ ෂටගතිය, මේක ඇතුළේ තියෙන මායාවී ගතිය, වංචනික ගතිය කිසිම කෙනෙකුට බුදුබණකින් මෙපිට හොයන්න බෑ. ඒ නිසා මේ යෝගාවචරයට එහෙමනම් ගැළවමක් නැද්ද කියලා නැත්නම් මේ භාවනා කරලා මේ අමතර බොරුවල කරන දේ වැටලා තියෙන්නේ භාවනාවට මේ ගැළවමක් නැද්ද කියන ප්‍රශ්නේ සරුවචනාංශය දෙන්නේ මේ විදිහට රූපේ පේන තාකල් ඒක බලන්න නොපෙනෙන වෙලාවේ නොපෙනෙන බව දැනගන්න මියා නිකන් ඉන්නේ ඉඳපු ගමන් ආය රූපෙන්නෝ ආය නැති කරනවා ආය පෙන්නනවා ආය නැති කරනවා මෙන්න මේ තට්ටු මාරු තියෙන රූපෙට සාපේක්ෂව අරූපේ පේනවා අරූපෙට සාපේක්ෂව රූපේ පේනවා මෙන්න මේ තට්ටු මාරෝදියා ලක්ෂ කෙල කෝටි වාරයක් දකින්නකොට මේ දෙකෙන් එකටවත් මනාපමනාප පහල කරන්නේ නැතුව යන්න පුළුවන් මේ දෙකේ එකටවත් මනාපමනාප පහල කරන්නේ නැතුව යන්න පුළුවන් නම් ඒක ඉතිහාසෙ පන්දම පාඩමක උගන්වයි කියලා හිතන්න එපා භූගෝලේ පාඩමක උගන්වයි කියලා හිතන්න එපා භෞතික විද්‍යාව පාඩමක උගන්වයි කියලා හිතන්න එපා රසායන විද්‍යාව පාඩම උගන්වයි කියලා හිතන්න බෑ. ඒකට කිට්ටු කරන්න බෑ මේක. ඒ නිසා භාවනා කරන යෝගාවචරයා තමන්ට අරමුණ පේන ස්වභාවය නැත්නම් තටහන නැත්නම් ආකාරය එනතම් වැටහෙන විදිය කියනවා ඇර. ඒකේ මේකෙන් මේකට මනාපමනාප පහළ වුණා නම් ඒකත් අනුන්ගේ දෙයක් දැක්කා වගේ ප්‍රකාශ කරන්න පුළුවන් නම් කර්මස්ථානාචාරවලට පොඩි යෝජනාවක් කරතයි. උදව්වක් කරතයි. නමුත් යෝගාචර එක කියාගන්න බැරි නම් ආයේ සංසාරයක් පස්සට යන වැඩේ. එතින්ද ඇවිලත් ඒක නඩුවේ ඇහෙන්නේ නැහැ එදා. නඩුව කල්යන. ඉතින් හිතනද මෙතෙන්ට යනකොට තියෙන මේ සංනිවේදනය මෙතෙන්ට යනකොට තියෙන මේ දෙබස පුද්ගලයාගේ ජීවිතේට මොන තරම් වෙනසක් ඇති කරනවද කියලා. ඒ නිසා භාවනා කරනකොට සමාජ නිවන් දකින්නේ මේ දෙබස සුද්ධ කරගන්න වෙලාවේදී යාට තේරෙන්න පටන් ගන්නවා භාවනා කරලා කරලා කරලා බණක් අහනකොට ධර්ම සාකච්ඡාවක් කරනකොට තියෙනවා මම මේ දෙකම අත්දකලා තියෙනවා හැබැයි එක්ක මේක හොඳයි කියලා තියෙනවා එක්ක නැත්නම් මේක හොඳයි කියලා තියෙනවා මේක හොඳයි කියන්නේ නැත්නම් මේක හොඳයි කියන්නේ නැත්නම් දෙකටම අපේ සිංහල ක්‍රමයට කියන අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන ගතියට පොඩ්ඩක් ගියොත් ඒක කිසි පොතක තියෙන කතාවක් නෙවෙයි එතන විතරයි ශතකතිය හිටින්න බෑ එතන විතරයි මායාවී ගතිය නැති එතන තමයි වංචනික ගතිය නැති ඒසා යෝගාවචරය තෙන්ද යන්න ඕන කියලා කෝටි වාරයක්. අරමුණ ගෙවේන කම්මයක්. ආයසරයක් මතුවේ. ආය ගෙවනවා. ආයසරයක් මතුවේ. ආය ගෙවෙනවා. මෙන්න මේ විදිහට බල බල බල බල හිටියොත් දෙකෙන් එකටවත් වැඩි ඡන්දයක් දෙන්නේ නැතුව දෙකේ එකටවත් බැඳෙන්නේ නැතුව විනිබන්ධ භාවයක් එන්නේ නැතුව ඒක මනුස්ස හිතක් නෙවෙයි අනිවාර්යෙන් manussත් ඉක්මන්න ඕනේ අරමුණ තිබුණත් නැතත් මේ දෙකේදීම පවතින සතියේ මේකට වැඩි මේක හොඳයි කියන්නේ නැතුව දෙකේදී මට සතිය තියෙනවා. මෙතෙන් මම ගියේ ග්‍රාම සංඥාව අයින් කරලා අරඤ්‍ය සංඥාව අයින් කරලා කාය සංඥාව අයින් කරලා රූප සංඥාව අයින් කරලා ඒ නිසා මේ කොතන හිරියත් හොඳයි. නමුත් මේ එකක් තෝරන්න යෑමෙන් ආය සංසාරයට වැටෙනවා. අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැතුව කියනකොට ඒක කියනවා සැපටත් දුකටත් සමහිත පවත්තන්න කියනවනේ. හරි අමාරුයි. මේ උගන්වන්න අමාරු ඉතිහාස භෞතික පාඩමක. ආයසටත් යසසටත් සමහිත පවත්තන්න කියනවා. ලාභයටත් පාඩුවටත් සමහිත පවත්තන්න කියනවා. ඉතින් ඒකට පේන්නේ නිකන් බුදුහාමරන්ට වයර් මාරු වෙලා වගේ. මේ සංසාරේ අපි යන්නේ මේ තැප හොයන්නේනේ. දැන් කියනවා සැපටයි දුකට සමහිත පවත්තන්නේ. යසසටයි ආයසටයි දෙකටම සමහිත පවත්තන්නේ කියලා. තැපට දුකට වේදනට තැප වේදන දෙකට සමහිත පාත්තන්නේ කියලා. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් මේ වගේ භාවනාවක් කරන්න මේ වගේ තැනකට යන්න බුදුහාමුදුරු ඉස්සරහට තියාගන්න. ඒගොල්ලෝ හරි කැමැති බෝධි පූජාත්තිලා වතුර කලයක් කරන වටේ කැරකෙන්න තියෙනවා බුදුහාමුදුරු වටේ. මේ දුවට බබෙක් හම්බ වෙන්න අම්මා එහෙනම් බුදුහා හරිසෝ. බුදුහාමුදුරු පහළලා තියෙන්නේ මේ අපේ ඉෂ්ට කරගන්න බැරි කාම ආසාවල් ඉෂ්ට කරන්න කියලා සිවලිංගේ වටේ යන්න වගේ තමයි බුදු පිළිම වටේ තියන්නේ. මේකට බුදුහාම කියනවා මේකට පනිදාය පධානය එහෙම නැත්නම් මේ ආතප්ප අනුയോഗ සාචත්ත පධාන නෙවෙයි යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ සියලු ලාමකාසාවල් વિશે මේ වටිනා ත්‍රිවිධ රත්නේ පාවිච්චි කරන්න එපා ඊට මීට වැඩි හොඳ බුද්ධහම තියලා මේ දෙයන්නාන්ත සමාදන් වෙන එක මේ බුදුහාමුදුර අපිට දෙන්න හදන්නේ මේ වගේ මේ කටගැස්මක් දෙන්න කතාවක් නෙවෙයි ඥානෙ තියෙන කිනාට නැවත නැවත භාවනා කරන කිනාට මෙතික් සංසාරේ නොගිය තැනකට යන්න පුළුවන් සම්බන්ධයක් වෙන්නනවා. එතකොට තමන් ළඟ තියෙන පුංචි බන්ධන, කාමෙට තියෙන බන්ධන, රූපෙට තියෙන බන්ධන, කයට තියෙන බන්ධන තේරුම් ගන්නට මේක නම් උපදේශයක් තමයි. නමුත් එතෙන්දි මේ කාමේ කැප කරන්න පුළුවන් ගතිය, කය කැප කරන්න පුළුවන් ගතිය, තමන්ගේ අරමුණට මොන විපිරිණාමයක් ආවත්, විපිරියාසයක් ආවත් කැප කරගෙන යන්න පුළුවන් ගතිය පහළ වෙන්න අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරයා මේ ලෝකෙට එනකොටම මේ පින ගේන්න ඕන. පින් ඇති කෙනාට විතරයි මේක තල්ලු කරගෙන යන්න පුළුවන්. අනික් අයට මේකට පුහුණුවක් ලැබෙනවා. ඒත් අපි බුද්ධ ආගම විසින් මේක කාබාසිනිය කරලා තියෙනවා. කිසිම තැනක මේ වගේ දෙයක් බුද්ධ ආගමේ උගන්වන්නේ හැබැයි ධර්මයේ තියෙනවා. ඒ නිසා බුද්ධ ධර්ම පාගන්න එපා. යටපත් කරන්න එපා. නමුත් බුද්ධ ධර්මෙන් ගිහිල්ලා ඒ කෙහෙල් ගිදී පොත් ඇරියා වගේ ධර්මය අල්ලවුවොත් Tamanටම තේරෙයි මේ භාවනා ඉදිරියට ගෙන යන්න බැරි වෙලා තියෙන්නේ මේ කාම ආතාව නිසා. නැත්නම් මේ කායයට තියෙන බන්ධනය නිසා. එහෙම නැත්නම් ඒක තුල තියෙන පට වියාපෝ තීජෝ වායෝ කියන මොකක් හරි රූප ධර්මයකට අපි ළඟ තියෙන පටලවා ගැනීමක් නිසා. ඒසයකට මතු වෙලා ඒ යකාට නටන්න ඇරලා ඒ කෝලම නටන්න ඇරලා ඒක දිහා බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මේ හැම දෙයක්ම තණ්හාව ඇති කරගන්න පුළුවන් දේවල් සමහර දේවට කාම තණ්හාව ඇති වෙනවා සමහර දේවට භව තණ්හාව ඇති වෙනවා සමහර දේවට විභව තණ්හාව ඇති වෙනවා මේ කොයි එකත් එකම නියුන් සහෝදරයෝ වගේ තුන් දෙනා අමාරුම දේ තමයි මේ විභව තණ්හාව කියන එක ඒක හරිම වංචනිකයි හරිම ෂටයි හරිම මායාකාරී බුදු කෙනෙක් ඉදිරිපිට ගිහිල්ලා අපිට හෙලි කරන්න වෙනවා. බුදුජානනාංශට කීත හැකි බොයි නටන්නේ එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දිට්ඨියෙන්. එචා යෝගාවචරයට පුළුවන් නම් මේක අපහසු බලාපොරොත්තු වෙන ටිකක් අමාරුයි. මේ කමඨහන් වார்த்தාව ලියලා මම මේ ලියලා තියෙන්නේ තණ්හාවට බරවද? දමාන්නයට බරවද? දැන් දිට්ඨියට බරවද කියලා Tamanne මේක දැක ගන්න පුළුවන් නම් විශේෂඥයි. තව කෙනෙක් ඕනේ ඒකයි ඒ නැවත නැවත කමඨාන් සුද්ධ කොට තමයි ලැබෙන ලාභේ. Taman දිහාම වார்த்தාව හරහා Taman බලනවා. කායින්වත් අහන්න තියෙනවා හොඳයි. මොකද ඒක කවදාද පරිපූර්ණත්වයට යන්නේ Tamanටම තේරෙන්න පුළුවන් නම් ඒ තියෙද්දිත් එහෙම Taman තම මේ වැඩේ කරගන්න බැරි මේ මගේ තියෙන තණ්හාව නිසා නැත්නම් ආසාව නිසා එතන මගේ තියෙන මාන්නේ නිසා එතන මයි ළඟ තියෙන දික්ෂ නිසායි කියලා Tamante එක දැක ගන්න පුළුවන්කම තියෙද්දි ඒ වැරද්ද තියෙද්දිම නැවත නැවත ලීලියා නැවත නැවත සුද්ධ කර ගන්න ඕනේ. ඒකට කියනවා භාවිත බහුලීගත කිරීම කියලා. අඳුර ගන්න එකට කියනවා ආතේවන ප්‍රත්‍ය කියලා. ඇසුරු කරලා දැනගන්න මේ භාවනා කරලා යනකොට මයි ළඟ තියෙන්නේ වංචාවෙච්ච කාමයක්. එතෙන් තණ්හා. එතෙන් මයි ළඟ තියෙන්නේ සියුම් නූලෙන් වැඩ කරන මාන්නයක්. එතෙන් මයි තුල තියෙන්නේ හී නූලෙන් වැඩ කරන දිට්ඨියක් කියලා. අල්ලා ගන්න පුළුවන් නම් ඒ අල්ලගෙන ඒකම හෙලි කරන්න පුළුවන් නම් සත්පුරුෂයෙක් ඉදිරිපිට ඒ කෙලෙස් එකකටවත් ජීවත් වෙන්න බෑ හෙලි කෙරුවට පස්සේ. මසංගගෙන ඉන්න තාක්කල් අපි පිං කරත් තණ්හාමාන දිටි වැඩෙනවා. පව් කරත් තණ්හාමාන දිටි වැඩෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේ මොකක් එකක් හරි තියෙනවා. ඒ නිසා අපිට මේක ගොඩ එන්න බැරි ජාලාවක් නෙමෙයි මෙතන මේ සරුවචාන්ස සඳහන් කරන්නේ. මේකට බය වෙලා දුරුවන් කරන්න පුළුවන් දෙයක් නෙක මූණ දීලා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදායි මේ මතුවෙනකොට මේ ආවේ කාම තණ්හාව කියලා තේරුම් ගැනීම කෙලේශයක් නෙවෙයි කියන්නේ මම මේ උත්සාහ කරන්නේ මට මේ හිතේ තියෙන කාමේ ඒක බව දැන ගැනීම කෙලේශයක් නෙවෙයි ඒක මේ ඊයේ ආපේක දැනගන්න බෑනේ. අනුංගාව ආපේක දැනගන්න බෑනේ. මේ Tamange චිත්තසංතානයේ දැන් ඇවිල්ලා තියෙන මේ කාමය නරක දෙයක්. මේ කාමේ කාමේ වශයෙන් දැන ගැනීම නරක දෙයක් නෙවෙයි. ඒ වගේම යම් කිසි කෙනෙකුටම ද්වේෂයක් පහළ වෙනවා. නැද්දකින් නොපතන් කිය. භාවනා කරනකොට හිතවිලි වල ද්වේෂය පහළ වෙනවා. භාවනා කරනකොට වේදනාව එනකොට නැද්දකින් නොපතන් කකුල කබන්න හිතෙනවා. සද්ද එනකොට කනට කොටනවා වගේ. ද්වේෂය එනවා. නමුත් ඒක ද්වේෂී බව දැන ගැනීම අකුසලයක් නෙවෙයි. දැනගත්ත බව දන්නේ කාට හරි වාර්තා කරන්න ඕනේ. මට මේ වැඩේ කරනකොට මෙන්න මේ තරහක් ආවා. ඒක මේ පහර වැඩක්වත් ඒ කෙනාට කරන දෝෂය තරහක් නෙවෙයි. ඒ ද්වේෂය අස්පනා අපිට තියෙන දෙ මේක අල්ලන්න පුළුවන්. නැත්නම් කොහොම අල්ලන්නේ? ඊට පස්සේ මෝහේනවා. භක්මං කරනකොට තොලෝ වැනෙන්න පටන් ගන්නවා. පරියන් කියනවා බෙල්ල කඩා වැටෙනවා. ඉරියව පවත්තන්න බැරුව යනවා. ඉතින් මේ මෝහේ මේකට මේ මෝල් ගහක් ගිල්ල වාඩි වුණාට හරියන්නේ නැහැ. මෝහේ මෝහේ වශයෙන් දකින්න බෑ. ගෙදර ඉඳලා අපිට බලන්න වෙන්නේ නැහැ නේ. සියලු වැඩ බහාතවල මේක මොහෙට එන්න අරින්න. ආවට පස්සේ ඒක අඳුර ගන්න පුළුවන් වුණොත් උක දෙනෙක් හිටපා ඒක නිකන් මේ තමන්ගේම අඩුපාඩුවක් දැකීමක් කියලා. ඒකට මේ අටුවාචාරින් වහන්සේලා මේ වගේ නිකන් ගොතපු කතාවක් දාලා තිනවා මේක දක්ෂ යෝගාවචරිකට ප්‍රයෝජනවත් වෙයි කියලා. ස්වාමීන් වහන්සේ නමක් පිරිවෙනක ඉන්න පාරයිනේ. එතකොට මේ පාත්‍ර වෙලෙන්දෙක් පාත්‍ර අරගෙන යනවා. මේ ස්වාමීන් පාත්‍රයක් ගන්න ඒ ස්වාමීන් වහන්සේට අදන් අදාළ නව කම්මක් නැත්තම් මුදලුත් තියෙනවා මුත් අත ගන්න කැපකාරයක් නැහැ. දායක සභාවේ කවුරුත් නැහැ. මුදලුත් තියෙනවා. ඉතින් ඊට පස්සේ කතා කරලා කියනවා අර පාත්‍රකාරයට උපාසක මහත්තයන්ට පාත්‍රයක් නම් ඕනේ හැබැයි මේ සල්ලි ගනුදෙනු කරන්න කවුරක්වත් නැහැ. ආ ප්‍රශ්න නැහැ. සාන්ත මං කැපකාර වැඩි කරන්න ඔබ වහන්සේ පාත්‍ර තෝරගන්න. ඉතින් මේ ශාන්ත හොඳට ගිහිල්ලා අට්ටුවල ගත්තකල පාත්‍ර තෝරන. ඊට පස්සේ කියනවා එන්න දැන් ගාණ කියන්නේ කියලා ඔන්න අපි හිතමු රුපියල් 100 කියවයි කියලා. මේ ශාන්ත මේක තමයි මං ගන්නේ කියලා තල්ලි ගහම ගෙවල නැහැ. ඒ කියන්නේ පාත්‍රයට ගෙවල නැහැ. මේක හොඳට බලනකොට ওই පාත්‍රේ තියෙන හරියට ওই මැද වෙල්ඩින් එක තමයි හිල් වෙලා තියෙන්නේ. ඒක අල්ලන්න බෑ ඒක තල තෙල් ගෑවට පස්සේ පේන්නේ නැහැ හිල වැහිලා යනවා. ඒ නිසා හොඳට තට්ටු කර කර බලනකොට මේ පැහැසුමේ එක තැනක හිලක් අහුවෙනවා. ඊට පස්සේ අර මනසට කතා කරලා කියනවා බලවන්ත මේක මේ අර ගහන්න වටන මේක හොඳ නැහැ මේ බලන්න මේක හිලක්. අර මනසට අහසට තේල බලලා කියනවා හොඳ 80ක් දෙන්නකෝ. 80ක් දෙන්නකෝ. මේ මනස මේ හාමුදුරුව කරන්නේ ආයසරයක් බල බල බල බල ඉන්න තව ඉලක්ක හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා 80 නවන්න උපාසමත් අරගන්න දැන් බලන්න හිල් දෙගන්නේ. ආ ආ එන 70 දෙන්න. ඊට පස්සේ දැන් තවත් බල බල ඉන්න තව ඉලක්ක හම්බ වෙනවා. ආයෙන 65 දෙන්නකෝ. එතකොට අහන අටුවාචාර්යන් වහන්සේලා මේ හිල් තුන දැකීම ලාභයක්ද පාඩුවක්ද කියලා. තල්ලි ගෙවන්නේ ඉස්සෙල්ලා දැක්කොත් ලාභයි. සල්ලි ගෙවට පස්සේ විකුණුව බඩු නැවත බාර ගන්න නොලැබේ කියන තැනකින් දැක්කනම් පාඩුයි. මෙච්චරයි මේ කියන්නේ. මේ අපි මේ මම මාගේ කියාගෙන ඉන්න එක්ක මේ කාමේ. එහෙම නැත්නම් මේ කය, මේ රූපේ, මේක අංග සම්පූර්ණ එකක් කියලා අපි මේ මැරෙන්න හදන්නේ මැරෙන්න බය. මේකේ හිල් දකින්නවා. මේක අනිත්‍යයි. මේක දුකයි. මේක ආත්මේ උට ඔච්චරම ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරાવી. මේ ශරීරයට කවුරුන් හරි තුවාල කෙරුවා බැන්නා කෙල ගැව්වා මොනවාගේ අඬන්න දෙයක් නැහැ ඉතින් කොහොමඩක්වත් ඉතින් මේක අසුචිනේ නේ නේ මේක මගේ ශරීරේ මේක මගේ ආවල් ආවල් දෙය කියලා මේකට gadu ගෙනෙන්න පටන් අරගත්තොත් අර Tamanට නිඳ කරපු මනුස්සයා ඛණ්ඩ මරඤ්ඤං කොටඤ්ඤං තෝතෝ අරපල කියන. ඒ හැම එකකම පේනවා මෙයා කොච්චරක් ඒ Tamanගේ ශරීරය පිළිබඳ හෝ රූපේ පිළිබඳ හෝ තමන් ආශ කරන වස්තු පිළිබඳ හෝ මැස්සෙක් වහපු ගමන් කොච්චර කලබල වෙනවද කියලා. ඉතින් අපි මෙවැනි ප්‍රයත්නයක් නොකර මැරිලා ගියොත් බුදුහාමුදුරු නොකිය කියන තිරිසං කියලා. මේ වගේ තමන්ට හම්බෙච්ච මේ කයේ මේ පරිශ්‍රණය නොකර ආනාපානත් එක්ක මේ පරිශීලනය නොකර මේ ලෝකේ කාම ලෝකේ මිනිස්සු වාගේ මේක සම්පූර්ණ නිට්යයි සුඛයි සුබයි මේක රත්තරන්ින් හදපු එකක් ප්ලැටිනම් වලින් හදපු එකක් කියාගෙන දැන් මැරෙන්න හදන එකනේ මේ ඒ ජීවිතය ප්‍රපංච පරිත ජීවිතය මුර්ගෙක් හා සමාන ජීවිතයක් කියන ඒ නිසා පස්සේ කාලීන පහළ වෙච්ච මේ සොලොක්කාරයා කියනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නරාණමේතම් පශූර් සමානක් ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශූර් සමාන පශු කියලා කියන්නේ මේ සත්තු ඔය පශු විද්‍යාව කියලා සමාලාට කියනවා ආහාර නිද්‍රා බය මේ තුනංච නරාණමේතම් පශූර් සමානං මේ නරයා කියන මිනිස්සයත් හරකත් නැත්නම් එළුවා බැටළුවෝ තිරලෝ කියන සතත් ආහාර සෙවීම අතින් දෙන්නම එකයි. උගේ තුදේ ඉඳලා ඇඳ වෙනකම් වැඩි ආහාර වෙනවා. නිද්‍රාවට හැංගෙන තරක් තියාගන්නවා. ඒකට කොටු කරගත්ත බිලකට ආදා ගන්නවා. කැදල්ලකට යනවා. ගහක බිනියක් හොයා ගන්නවා. ගල් වෙනකට හරි ගිලව නිදා ගන්න වෙලාවේදී අරසාව සඳහා ඒ සත්තුන්ට සුවිශේෂ ඥාන තියෙනවා. මනුස්සයන්ගේ බෙඩ්රූම් එකත් ඒකම තමයි. එයා බෙඩ්රූම් එක හදාගන්න ඔක්කොම නැති වුණා. උන් නිදාගන්න වෙලාවේ නිින්දෙන් මේ වැස්සෙන් අවුෙන් පින්නෙන් කරදර නොවෙන්නේ. ඕකේ තිරසනයි මනුස්සයයි කිසි වෙනසක් නැහැ. බයට ආයුධ තියා ඉන්නවා සත්තු හැම එකකටම මේ තව සතෙක් ගොදුරු කරගන්න ආවොත් ක්‍රියාත්මක කරන්න උපකරණ තියෙනවා. සර්පයාට විස දඬුව තියෙනවා. ගෝනුසාට පිටිපස්සේ දාලා තියෙනවා. එක එක එක උපකරණ තියෙනවා. මනුස්සයත් හැම වෙලාවෙම පිස්තෝලයක් ඉනේ තියාන තමයි ඉන්නේ වරෙන් ආවොත් දෙන්නම් කියලා. ඒක තිරිසංකම තමයි. ඒ එක දවසක් තක්කර දෙය යන්ත්‍රයා මේ තත්තුන්න ආයුධ දෙන්න පෙළ පෙළ පාලියක් තිබ්බා. ඒක එක කාර තුන ඌරට දුන්නා උඹට හාරගෙන කන්න පුළුවන්. රොට්ටු රොඩ් වල කොටලා ජීවත් වෙන. ඉතින් ඔක්කොම දුන්නාට පස්සේ මන්දුරාට කිව්වලු උඹට කට්ට කටුව මිටියයි හම්බෙන්නේ කියලා. ඉතින් අරගෙන ගිහිල්ලා බලනකොට මේ බලනවා ගෙද ගිහිල්ලා බලන කට්ට විතර දිලා තියෙන මිටිය දිලා නැතුව. ආපහු ගිහලා ගලු අවතරයි මට මේ අවුද සෙට් එකේ කටුව දිලා තියෙන මිටි. ආ කටුව තිනොට මිටියෙන් වදී කිවලු. ඒ නිකම්ම හම්බෙනවා කිව්වා. ඒ හැම එකකටම ආවුද කට්ටලක් තියෙනවා. ඕකෙත් මිනිස්යාගේයි තිරසනයි කිසි වෙන අන්තිකමයි තුන සේවනි. තිරසනයි මිනිස්යා වෙනසක් නැහැ. අපි කොච්චර ඉතිහාසයක් ලියන්න ගියත් සත්‍යයත් ලියන්න ගියත් ආහාර නිත්‍රා බය මේ තුනංච. නරාණ මේතම් පශුර සම. හරකයි මිනිහයි එකයි. ධර්මේන තේෂා මදිකෝ විශේෂා. මිනිස්යාට පුළුවන් තණ්හාමාන දිට්ඨි අඳුර ගන්න. ඒ ධර්මේ මිනිස්යාට තියෙනවා. ධර්මේන හීන ඒක නැත්තම් ආයත හරකම තමයි කියලා ලියලා තියෙනවා. ධර්මේන හීන පශුර සමාන. තමන් මේ කරන කියන හැම කටයුත්තේදීම මේ තණ්හාවද එළියට එන්නේ මාන්නේද එළියට එන්නේ දීට්ඨිය දෙල්ලේ කියන අනේ මට ඒ චීන කන්නාඩිය නෑ මම නම් හරිම අහිංසකයි. මගේ වැඩවල නම් තණ්හාමාන දිට්ඨි නෑ කියන තමයි අපි මේ බබා හුක්කුම් පෙන්වන්න හදාන්නේ. කොහෙද යන්නේ? කරන තාලෙට තණ්හාමාන දිට්ඨියට අපාය යනවා. මේක වෙන්නකොට මේක දැනගන්න පුළුවන් නම් අන්න එකට බුද්ධ ආලෝකය කියලා කියනවා ධර්ම ආලෝකය කියලා කියනවා. ඒක තිරසනට නෑ. තිරසනට කවදාකවත් මම මේ කටයුතු කරන්නේ තණ්හා වෙන්න මානින්ද දිටින්ද කියලා දැනගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ දැනගැනීමේ හැකියාව මේ ලැබිච්ච වටිනා බුද්ධෝත්පාද කාලයේ manussාත්ම භාවයේ ක්ෂණ සම්පත්තියේ මේ පැවිද්ද මේ කල්යාණ මිත්‍රාශ්‍රය මේ ධර්ම ශ්‍රවණේ උනේ නැත්තම් අපිත් මේ තිරිසන් සත්තු වගේ ආහාර නිද්‍රා බය මේ තුනට ජීවිතය ගත වෙනවා. නිසා අමාරුයි ගැඹුරුයි නම් තමයි. ඒක මම කිසියෙත්ම නැහැ කියන්නේ. නමුත් මේ බන්ධන මා විශ්ින් කරන දේවල් මිසක් මට කවුරුවත් දාපු දේවල් නෙවෙයි. කිසිසේත්ම මේ කාමෙන් තියෙන ආතාව කවුරුත් මර දීප එකක් නෙවෙයි මයිලඟ තියෙන එකක් මම දැනගත්තොත් අතාරින්න පුළුවන්. ඒගොල්ලෝ මේ භවයට තියෙන ආසාව මම හදලා තියෙන යන්ත්‍රය නම් ඒකට තමයි නමුත් දැනගෙන අතාරින්න පුළුවන්. මේ විභව තණ්හා නැත්නම් අරූපෙට තියෙන ආසාවක් දැනගෙන අතාරින්න පුළුවන්. ඒක මම කරනවා මිස අරයන් සමට මේකුණා මෙයා නිසා මට ඒකුණයි කියනකොට ඒ කරුණ මැදට අලුතෙන් කර්ම රැස් නිසා යෝගාචර අනිතරෝම භාවනා කරනකොට මම මේ චෝදනා කරන්න මේ කායද තිනාතාව නිසාද මම ඊළඟ මේ නොදැනුවත්කම චෝදනාව තියෙන මේ අල්ලගත්ත රූප ආරම්මණය නිසාද එහෙම නැත්නම් gedara dore තියෙන මේ කාමවස්තු පිළිබඳව කියන එක වැටහෙන තාක්කල් යෝගාචරයට වැටෙන තාක්කල් කමටහන සුද්ධ වෙන්නේ නැහැ. ඒකට උදව් කරනවා කවුරු හරි උදව් කරලා තමම තේරුම් ගන්න තැනට ආවොත් තේරෙයි බුද්ධ හාමුදුරන්ගේ ආලෝකයක් අපට ලැබිලා තියෙනවා ධර්මයේ ආලෝකයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ සාරිපුත්‍ර සංසය සඳහන් කරනවා මෙවැනි මේ වාගේ ලැබිච්ච කය ලැබිච්ච ධර්මේ පාවිච්චි කරලා මොකද මේ මගේ හිතේ වෙන්නේ මොන ජවනිකාවද මේ තියෙන හිතේ තියෙන කහ පාටද නිල් පාටද රතු පාටද නැත්නම් කාමෙද මාන්නේද සක්කාය දිට්ඨි තිකනික තීරුම් ගන්න නැතුව තේරුම් ගැනීමට උත්සාහ කරනකොට ඔච්චර අමාරුද කියලා තේරෙනවනේ. අපි මේ තරම් අපකප්ප වෙලා බලන්තිත් තමයි. ඒ වෙනුවට බොහෝ සංඥා වහන්තිලා යාව දත්තං උදරාව බෙහෙදම් පුංජිත්ත හොඳට කාලා බුදිනවලු. කාලානිදි. අද ඉන සංඥා ඔක්කොම එකයි. හොඳට කාලා බුදින. ඉතින් එතකොට මේ මනුස්සයා ඒ තියෙන මේ මිද්ද සුඛයට ඒ සයන සුඛයට නිසා වෙලාවක් නැහැ යාට බණක් භාවනාවක් කරගන්න. ඉතින් හොඳට කාලා බුදිය ගන්න එහෙම නැත්තම් නිදි වදිනවයි කියලා කතාවක් තියෙනවා. නිදි වදින කියන්නේ කුණු අරපෙකට. කෙසේ නමුත් මේ වගේ තැනකට ආවට පස්සේ ගෙදර ඉන්නට වැඩිය නිින්ද යනවා. බුදු වෙන්න බලන්න තමයි එන්නේ බුදියන එක තමයි කෙරෙන්නේ. ඒක භාවනා ජීවිතයේ අනිවාර්ය අංගයක්. මේ බණ බණ කියනකොටත් නිින්ද යනවා. සක්මන් කරනකොට නිින්ද යනවා. පරියංගේ ඉන්නකොට නිින්ද යනවා. මේ තියෙන මේ මිද්ද සුඛේට මේ සයන සුඛේට මේ පස සුඛේ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වෙන අතපය කර වෙලත් නැහැ අන්තභාගෙත් නැහැ මොකක්වත් නැහැ කාල බුදින ගතිය නිසා බරපතල විදියට මනුස්සයා මේ ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාව නැති වෙනවා එනිසා බුද්ධ ඥානාචර ප්‍රබුද්ධ කියන නම තියෙන පිවිදිච්ච කෙනා බුදින කෙනා නෙවෙයි. ඒකෙන් තමයි බුද්ධ කියන නම ඇතිලා. ඒ නිසා භාවනා කරගෙන යනකොට තමයි තේරෙයි මුලින් මුලින් හරියට නිදිමත එනවා. ඒක ඇත්ත. ඒ නිදිමත එන්නේ භාවනා නිසායි කියලා තේරුම් ගත්ත දවසේ ඔන්න ගොඩ. මේ භාවනාව මේ බින්දට බාධා කරන එකක් නෙවෙයි. කෙලෙස් අඩු වෙනකොට එන එකක්. ඒ නිසා මම මේ නිදිමත භාවනාවේ ලැබිච්ච මම මේක දැක්කන්ට ඕනෑ කියන නිින්ද දිහා බලන ගතිය આવොත් එයාට මේ කියන එකත් මගහරව ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සරහට ඉස්සරහට යන්න යන්න සමහර විටක මේ වගේ වැඩමුළුවලදී එක දිගට දවස් 3ක් විතර නිින්දයක් නැත්තන් කියනවා. හොඳට භාවනා වැඩ කරන්න පටන් ගත්තොත් රැත් ඇහැරලා දවලුත් ඇහැරලා. ඉතින් සමහරු භාවනා අතහැරලා යනවා මේ ඉන්සොම්නියා හැදිලා නැත්තම් මේ ලෙඩක් ඇවිල්ලායි. මොකද නිින්දට ඒ තරම්ම කැදරයි අපි. දන්නවද කවුරු හරි හිතලා බලලා තියෙනද අපේ අවුරුදු 120ක් ජීවත් වෙන ජීවිතේ අවුරුදු 50ක් 60ක් කරන්නේ බුදියන එකයි කියලා. දවසෙන් භාගයක් ගන්න බුදින එක. මේ වටිනා මේ මනුස්ස ජීවිතේ ලැබුණට ඒක නැති වුණොත් දවස් 3ක් එක දිගට නිින්ද කියන තම් පිස්සු. කොච්චර නිදා ගන්නවද කියන එක හොඳට තේරෙනවා. කාට හරි නිින්ද නොයන රෝගයක් තියෙනවා නම් භාවනා මධ්‍යස්ථානට ගිහලා දාන්න ෂුවර් බුදිනවා. එනත්තම් සිංහල චිත්‍රපටියක් පෙන්වන්නට ෂුවර් නිින්දයක්. භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕනේ මේ හිතගෙන බුදින හැටි දැනගන්න. ඉඳගෙන බුදින හැටි දැනගන්න භාවනා මධ්‍යස්ථාන කියලා බලහින්න කතා දෙකක් නැහැ. ඉතින් මේක මේ විහිළුවකට ගන්න නැතුව අපි දැනගන්න මේක මේ භාවනා කරගෙන යනකොට වෙන වැඩක්. ඒක භාවනා ප්‍රතිඵලයක් කියලා මේක විනිවිද ගන්න පුළුවන් වුණොත් ඒක තවත් බන්ධනකින් අපි ගැලවුණා වෙනවා. ඉතින් අදත් මෙතනින් මම කතාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. හෙටත් පුළුවන් නම් මේකම හෝ තව පොඩ්ඩක් ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට මේ දුක සමුදය පිළිබඳව තෘෂ්ණා පිළිබඳව ඒව වැඩ කරන්නේ අපි හිතන විදිහට මේ වේස නිරුපමාවාගෙන ඉන්නේ මේ හීන් නූලෙන් වැඩ කරන හැටි දැනගන්න පුළුවන් වුණොත් තමයි අනුන්ට චෝදනා කිරීම සහ බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ ලද ප්‍රමාණය හොඳටම ඇති භාවනා කරගෙන යන්න කියන මේ විශ්වාසය ඇති වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ කරගෙන යන වැඩේට එවැනි විශ්වාසයක් අත්‍යවශ්‍යයි. මේන් එහාට මොනක්වත් ඕනේ කරන්නේ මේ කරන දේම වැඩි විශ්වාසයකින් ආත්ම විශ්වාසයකින් ඒකට කියන පෙර දැක්මකින් එහෙම නැත්නම් අදිමොක්කයකින් කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා